අපේ ධම් සභාව වෙනුවෙන් මේ අවස්ථාවේදී ගරුතර අලව්වේ අනවදස්සේ සවනාංශය වෙත ඉත ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස සාදු සාදු සාදු. ත්වන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ස්කයිප් තාක්ෂණිය ඔස්සේ සම්බන්ධ වෙන ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා පෙන්වා දෙන්නට යෙදෙන උතුම් ධහම අපි සාකච්ඡා කරමින් සිටින්නේ කොනක් නොපෙනෙන සංසාර ගමනක් පැමිණි අපි අවිද්‍යාව වැහිලා තණ්හාවෙන් බැඳිලා මෙච්චර කාලයක් ඇවිදින් තියෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙකුට විද්‍යා උත්පාදයක් කරගන්න බැරි වුණොත් තණ්හා ප්‍රහාණය කරගන්න බැරි වුණොත් සසර ගමන නිමාවකුත් පෙනෙන්න නොපෙනෙන බව බුදුරයන් වහන්සේ පෙන්වා වදාළා. මේ ආව ගමනේදී අපට මනුෂ්‍ය ජීවිත ඕන තරම් කාලයක් ලැබෙන්න ඇති. දිව දිව්‍ය ලෝකවල දිවුරු වෙලා ඉන්න ඇති. මනු ලෝකේ මිනිස්සු වෙලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මය වෙලා එයාගෙන් පැවිදි ජීවිතයක් ගත කරලා 이르දි ලැබලා බුදුරන් වහන්සේ ළඟම බණ අහගෙනත් ඉන්න ඇති. නමුත් අපට බැරි වුණා අපේ ජීවිතය තුළින් සක්කාදිට්ඨිය ප්‍රහාණය කරගන්න. සක්කාදිට්ඨිය ප්‍රහාණය කරගෙන සසර දුක නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ නමකට කරවන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරලා පෙන්වන්නේ ඒ සඳහා යොමු වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව විතරයි. බුදුරජාණන් වහන්සේ ළමකට කරවන්න බෑ. බුදුරජාණන් වහන්සේ ළමකකින් බණ අහලා තමන් මේ දේ කරන්න ඕනේ. එතනදි තමයි තමන්ට අවශ්‍යතාවය ගොඩනගිලා තමන්ගේ කරා යොමු වෙච්ච තැනදි තමයි සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අවිද්‍යාන්ධකාරය දුරු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේකදී අපි හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ ලෝකේ වෙන කිසි කෙනෙක් සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙන නැත්නම් ජීවිත සත්‍ය අවබෝධ කරලා නිවීම කරා යොමු වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරලා දෙන්න හැකියාව නැහැ කාටවත්. ඒ දහම ඉස්මතු කරලා දීමේ හැකියාව තියෙන එකම එක්කෙනා තමයි ඒ ආකාරයට සක්කායදිට්ඨිය ප්‍රහාණය වීම පිණිස ධර්මයේ මතු කළ දීමේ හැකියාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. බුදුරජාණන් වහන්සේ පෙන්වවදාළ ධර්මයේ කියලා කියන්නේ අපට අද ගොඩක් වෙලාට වචන ටිකක් විතරක් සීමා කරගෙන තියෙනවා. වචන ටිකක් දුන්නේ බුදුරජාණන් වහන්සේ අපි ඉන්න තැනින් වෙනස් කරන්න යෝනිසෝමනසිකාරය උත්පාදේ කරගන්න අර්ථයක් කුළු ගැනීම සඳහා. නමුත් අද ඒකට ඉඩ නොදී අපි දන්න කාරණාවටම මේ වචන ටික ගලපන්න ගිහිල්ලා අපි තව දුරටත් සක්කාය දිට්ඨිය පෝෂණය කරගෙන සසර ගමන ඉදිරියටත් ගමන් කරන්න යොමු වෙලා තියෙනවා. මේ ලෝකයේ විවිධාය විවිධ ක්‍රම උපායන් අනුගමනය කරමින් විමුක්තිය හොයනවා. විමුක්තිය හොයන මඟ පෙන්වා දෙනවා. විවිධ දාර්ශනිකයන් ඉදිරිපත් කරනවා. විවිධ මතවාද පැහැදිලි කරනවා. ඒ ඉදිරිපත් කරන දර්ශන මතවාද ඒ හැම දෙයක්ම ලෝකයේ ඉන්න අයගේ කෝණයට ගැළපෙන විග්‍රහයවත් මොකද කිසි කෙනෙක් ලෝකෙන් එතර වුණේ නැහැ. ලෝකයෙන් එතර වුණ පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් ලෝකයෙන් එතර වුණ ප්‍රතිපදාවක් පෙන්වා දෙන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට වුණත් කියලා දෙන්න පුළුවන් මේ ලෝකයේ තියෙන විග්‍රහයක් පමණමයි. ඒ තමන් දන්න තමන්ට තේරෙන කෝණයක් ඔස්සේ හිතාගෙන ඒ විග්‍රහය ඔස්සේ ප්‍රතිපදාවක් කුරු කිරීම විතරයි මේ ලෝකයට විෂය. ලෝකයට තේරෙන්නේ. එතකොට අපි යම්කිසි ප්‍රතිපදාවක්, අපි යම්කිසි චින්තනයක් මේ ලෝකයේ පැවැත්ම ඔස්සේ අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊතර වෙන්නත්. ඒක මේ ලෝකයේ යමෙක් ඊතර වෙන්න දඟලන දැඟලිල්ල තුල කරන ක්‍රියාදාමය. එයාලගේ තියෙන අදහස එයාලගේ තියෙන දර්ශනය මෙන්න මේක වැරදි කියලා බුදුරණවහන්සේ මේ සියලු අන්ත ඉක්මෝලයි මේ ධර්මයේ දේශනා කරන්නේ උභන්තේ බැඳින් කියන්නේ අතිචාන්ත ඤත්‍යචාන්ත ඒවා අන්ත ඒවා අයින් කරනවා මේ අන්ත අයින් කරන අන්තවලට නොයන ප්‍රතිපදාවකුයි පටිච්ච සමුප්පාදය කියලා බුදුරණවහන්සේ ඉස්මතු කරලා පෙන්වුවේ එතකොට මේ පටිච්ච සමුප්පාද කියන මේ විග්‍රහය තුළදී අන්ත දෙකට යන්නේ නැතුව පටිච්ච සමුප්පාදයට ගියහම නිවන් මඟ හම්බ වෙනවා මධ්‍යම ප්‍රතිපදා වෙනවා සක්කාය දිට්ඨිය කැඩෙනවා. දැන් අද අපට වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන වචන ටික අපි ඉන්න අන්තය තුල ඉඳගෙනම අපට තේරෙන තැන තුළ ඉඳගෙන මොකද මේ ලෝකේ අන්ත දෙකක්නේ හැම වෙලෙම ඇත සහ නැත නැත්නම් මොනවා හෝ ප්‍රතිපදාවක්. ඒ තුල ඉඳගෙනම එතෙන්ද අර වචන ටිකේ යම් විග්‍රහයක් ගලප ගන්නවා. හැබැයි මගක් උත්පාදේ වෙලා නැහැ. දර්ශනීයකට සක්කාදිට්ඨි ප්‍රහාණය කරන දර්ශනීයකට ගිහිල්ලා නැහැ. නීම කරා යමු වෙන්නේ නැහැ. තමන් ඉන්න සාමුවටම අර වචන ටික ගැලපුණා. තමන් ඉන්න දේ හරි කියලා හම්බ වුණා. තව දුරටත් අර වචන ටිකත් එක්ක. එතන තහවුරු වුණේ සක්කාය දිට්ඨියමයි. මමමයි තහවුරු වෙලා තියෙන්නේ. මටමයි තේරලා තියෙන්නේ. මමමයි නිවැරදි වෙලා තියෙන්නේ. බුදුරන් වහන්සේ පෙන්න ප්‍රතිපදාව තුළ තියෙන්නේ. මේ ලෝකයේ යමෙක් විමුක්තිය හොයන ප්‍රතිපදාවක ඉන්නවා ඒ සියලු දේවල් යම් අන්තයක් ඔස්සේ තියෙන්නේ. ඒ අන්තය යම් පැත්තකට යොමු වෙලා. හැබැයි ඒක ලෞකික පැත්තෙන් තියෙන්නත් පුළුවන්. ලෞකික සබා ඉක්මවල තියෙන්නත් පුළුවන් මිත්‍යා දෘෂ්ටියට ගිහිල්ලා. කුමනෝ අන්තයකට ගිය කාරණාවකට අරහපු වචන ටික ගලපනවා. ඒ වචන ටික ගලපලා ගැළපිච්ච බව හිතාගෙන ඒ වචන දෙකෙන්ම සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙච්ච බව හිතාගෙන රහත් වුණා කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. බුදුරණවහන්සේ වචන ටික දුන්නේ පටිසමුපාද න්‍යාය ප්‍රත්‍ය දුන්නේ අපි දන්න ටිකට ගලපලා යන්තෙටම යන්න නෙවෙයි. බුදුරණවහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ඉස්මතු කරලා පෙන්වුවේ අපි දන්න ටි අන්ත සියල්ලක්ම වැරදි කියලා මතුවෙන්නට ඒ කාරණාව කරා යොමු වෙන තැනදී අන්න ඒකයි ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළා පින්නේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන්නට වඩා පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්න යනකොට ලෝකේ බුදු කෙනෙක් වෙනවා දුන්නේ සත්‍ය තේරුම් ගන්න යනකොට ඒ පෙන්නපු කාරණාව මගේ කෝරට ගැලපෙනවා කියලා ගැනීම නෙවෙයි තේරුම් ගැනීම කියන්නේ. අපි අද මට තේරෙනවා මට වැටහුණා කියලා ගන්නේ මම කියන සක්කායදිට්ඨිය තවදුරටත් තහවුරු වුණාට පස්සේ. අපි හැමෝම කැමති ඒ කාරණාවට යොමු වෙන්න. මට තේරෙනවට මට වැටහෙනවට හරි කැමති මට ගැළපෙනවට හරි කැමති. ඇයි එහෙම කැමැත්ත තියෙන්නේ? සක්කායදිට්ඨිය තවදුරටත් තියාගන්න හරි කැමතියි. ඇයි මමයි හරි? ප්‍රායෝගිකව වර්තමානයේ Tamanට හම්බ වෙන තැන දැක්මකට නෙමෙයි යොමු වෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රායෝගික ධමයක්. ප්‍රායෝගික මේ මොහොතේ මේ වර්තමානයේ ප්‍රතිඋපන්න ධම ප්‍රායෝගික ප්‍රතිඋපන්න ධම. අදායි ප්‍රායෝගික ප්‍රතිඋපන්න ධම ගැළපීමක් දැන් අපි ගලපන්නේ අනුශ්‍රවයේ ආකාර පරිවිතක්කේ මේ ඔක්කොම මොනවද ගැළපීමක් ඒව ප්‍රතිඋප්පන්න වෙන්නේ නැහැ කල්පනා කිරිල්ල අපට තේරෙන්නේ කල්පනා කිරිල්ලකින් ඇහැට පේනකොට අපි මේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මගේ නොවන ඇහැක් කියලා මෙහිම කල්පනා කරලා අපි ඇහැ අතහරිනවා හැබැයි ප්‍රතිඋප්පන්නේ ඕක නෙවෙයි ප්‍රායෝගිකත්වයක නෙමෙයි. ප්‍රායෝගික ප්‍රතිඋපන්න අවස්ථාව ඇහැ මම නෙමෙයි කියලා කල්පනා කරන සිතුවිල්ල. ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කල්පනා කරන සිතුවිල්ලයි ප්‍රායෝගික වර්තමාන අවස්ථාව. ඒ අවස්ථාවේ හටගත් සිතුවිලි වලට ඒ අවස්ථාවේ හටගත් ස්වභාවය අපි නිට්යයි සැපයි ආත්මයි කියලා ප්‍රායෝගික වර්තමානයේ අරගෙන කල්පනාවකින් යනවා අනිත්‍යයි දුකයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. අපි හිතා ගන්න තේරුණා කියලා. තේරුණේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාවට සක්කාය දිට්ඨියට බැහැගෙන ඒකට ගිජු වෙලා. ඇයි මෙහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව තමයි අපි හිතනවා අනේ අපට බුදුරන් වහන්සේ කිව්ව දේ තේරෙනවනේ කියලා. අපට ගැළපෙනවනේ දැන් අපට කරන්නනේ තියෙන්නේ. ඔන්න ඕක තමයි හිතෙන්නේ. අපට මේ මම කියන කාරණා වැරදි කියන එක දර්ශනීය සුවිසිද්ධ විය යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. දර්ශනයේ දැක්මකින් මේ දැක්ම ප්‍රත්‍යুৎপন্ন වශයෙන් හම්බෙන්න ඕන සුවිසුද්ධ වෙන්නට ඕනේ. මොකද්ද මම වැරදි බව? සක්කාය දිට්ඨියක මම ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ පංච පරස්කන්ධයේ සකස් වෙච්ච දේ මම කියලා ගැනීම වැරදි බව හම්බ වෙනවනේ දර්ශනයකට. ඔන්න ඕකට එන්නේ නැහැ. එන්නේ නැතුව මොකද්ද ඕදයක් කරනවා. ඒ දර්ශනයේ සඳහා තමයි බුදුරන් වහන්සේ යම් වචන ටිකකින් කුළු ගන්නලා පෙන්වන්නේ ප්‍රායෝගිකව තමන් වැරදි බව හම්බ වෙන ප්‍රතිපදාවකින් මේ ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ කරලා පෙන්වන්නේ. එහෙනම් පින්වතුනි අපට හම්බෙන්නට ඕනේ ප්‍රායෝගිකව තමන් වැරදි කියලා. ප්‍රායෝගිකව හම්බෙන්නට ඕනේ. කල්පනාවෙන් නෙමෙයි. ප්‍රායෝගික වර්තමානයේ තමන් වැරදි කියලා හම්බෙනවා නම් අන්නේක දැක්මක් ඒ දැක්ම එන්නේ දහම සත්‍යයි කියලා ශ්‍රද්ධාවට යොමු වෙලා ප්‍රඥාව ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න හම්බ වෙනවා හැම වෙලෙම මම වැරදි මම වැරදි නිසායි පින්වතුනි මම දන්න දෙයට වැරදින්නේ මම හරිනම් තමයි මම දන්න දේ හරි මම දන්නවා කියන්නේ මොකද්ද? මට තේරෙනවා කියන්නේ මොකද්ද? චේතනාවක් සංඥාවක් නෙමෙයිද? මම දන්නේ මට තේරෙන චේතනාවක් සංඥාවක්. එහෙනම් හරි වෙලා තියෙන්නේ මොකද්ද? තේරලා තියෙනවා කියලා ගන්නෙ මොකද්ද? චේතනාව මම කියලානේ සංඥා මම කියලානේ වේදනා මම කියලානේ අපි අරගෙන තියෙන්නේ. පංච පාදනස්කන්ධේ වර්තමානයේ මම කියලා අරගෙන සක්කාදිට්ඨියට බැහැගෙන හරවත් වූ චේතනාවක් ඇති බව සංඥාවක් ඇති බව හම්බ වෙනවා. හේතුප්‍රත්‍ය වශයෙන් වර්තමානයේ දැකලා නැහැ. වර්තමානියම දැක්කනම් මම හරි බව මට තේරෙන බව කියන මේ කිසි දෙයක් ඇති වෙන්නේ අපි බලන්න අද ප්‍රායෝගිකව නෙවෙයි සක්කායදිට්ඨිය කියන්නේ ප්‍රතිපදාවකට යොමු වෙන්නේ මොකද්දෝ කල්පනාවක් කරලා. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙනවා නම් තමන්ගේ පැත්ත වැරද්ද හැම වෙලෙම හම්බෙන්නට ඕනේ. මම වැරදි මට තේරෙන්නේ මම දන්නේ කියන මේ හැම එකක් වෙන්නට ඕනේ. ප්‍රායෝගික වෙන්නට ඕනේ. එතකොට හරි මම දන්නේ මට තේරෙන්නේ මම වැරදි කියලා ප්‍රායෝගික වෙනකොට ඒක හම්බුනේ කොවක් හරි නිසාද? දහම හරි ධර්මය නිවැරදි කියන තැනට ගිහිල්ලා ඔන්න ඕක තමයි දර්ශනීයට යොමු වීම. ඔන්න ඔතනින් තමයි දර්ශනීයට යොමු වෙන්නේ. සක්කාදිට්ඨිය කැඩෙන්නේ. සත්‍ය වශයෙන්ම ප්‍රායෝගිකව කැඩෙන්නේ. කල්පනාවෙන් නෙමෙයි ප්‍රායෝගිකව. දැන් ප්‍රායෝගික දහමක් කියන කාරණා අපි දන්නවනේ. මම කලින් උදාහරණයකුත් පැහැදිලි කරලා තියෙනවා. කවදාවත් දුක නොවිඳපු කෙනෙකුට දුකක් දුන්නොත් කාගෙන්වත් අහන්න ඕනේ නෑ දුකක්ද නැද්ද කියලා මේක එක ප්‍රත්‍යක්ෂයක් විදිනවා. මෙන්න මේ වගේ අපට ප්‍රායෝගිකව මම වැරදි කියලා හම්බුණු කල්පනාවකට යනවා කියන එක නෙවෙයි. අපට අපි යන්න හදන්නේ කල්පනාවකින් මම වැරදි කියලා. කල්පනාවකින් මේ ප්‍රායෝගිකව අපට හම්බ වුණොත් මම වැරදි කියන කාරණාව ඒ හැම වෙන්නේ අපේ චේතනාවේ සියලු දේවල් හරසොන්නි බව කෙසෙල් අරටුවක් බව මම කියලා ගැනීම වැරදි බව මෙන්න මෙය හම්බ වෙන ප්‍රතිපදාවකුයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලින් හම්බ වෙන්නට ඕනැත්තේ පටිච්චසමුප්පාදය අපි සාකච්ඡා කරමින් ඉන්නකොට මේ ධර්මයේ තුලදී අපි ගොඩාක් දේවල් කතා කරන්නට යෙදුනා. එහිදී අපි කතා කරා වේදනාව ප්‍රත්‍යේ තණ්හාව හටගන්න ආකාරය පිළිබඳව වේදනාව විග්‍රහ කරන්නේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව නොවේයි පටිසමුපාද විග්‍රහයේදී චක්කු සම්පස්සජාදී වේදනා කාය 6 සහ තණ්හා කාය 6 රූප සද්ද ගන්න පොට්ටබ්බ ධම්ම තණ්හා එතකොට මේ වේදනාව නිසා තණ්හාව කියනකොට එතන ඒ විග්‍රහයේ තියෙන බවත් ඒ වගේම අපි සාමාන්‍යයෙන් දකින්නේ තණ්හාවෙන් වේදනාව හට ගන්නවා කියලා ලෝකයේදී අපට හම්බෙන දේද එතන විග්‍රහයත් අපි සාකච්ඡා කරන්න යෙදුණා. අද තියෙන්නේ අපට මේ වේදනාවට හේතු වෙනවා පස්සේ ස්පර්ශය ස්පර්ශය කියන්නේ මොකද්ද කතා කරන්න වෙනවා. ස්පර්ශය ගැන නම් අද අපි ගොඩක් වෙලාවට තේරුණා දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. තේරුණා දන්නවා කියලා හිතාගෙන ඉන්න දේ තුලම එනම් අපට හම්බෙලා තියෙනවා මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන එක. මට දැන් තේරෙනවනේ. ඒ කියන්නේ මට තේරෙන්නේ මම ඉන්න නිසානේ. මට තේරෙන්නේ මම ඉන්න නිසා. වෙන කාටවත් නෙමෙයි තේරෙන්නේ මේ මටනේ. ඉන්න මටනේ තේරෙන්නේ. ඒතර ඉන්න මට තේරෙන්නේ මොකද්ද බුදුරන් වහන්සේගේ ධර්මය? බුදුරන් වහන්සේගේ ධර්මයේ මේ ඉන්න මට තේරෙනවා. ඉන්න මගේ දර්ශ යම්කිසි ඉන්න මට යම්කිසි දර්ශනයක් තියෙනවා නැත්නම් මගේ යම් හැඟීමක් තියෙනවා. මම ඉන්නවා කියන වැඩපිළිවෙලේ එකම් චින්තනයක් තියෙනවා මේ චින්තනයට බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරෙනවා එතකොට මේ තේරුනේ බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මය මේ වැත්ත වැරදි කියලා කඩලා අයින් කරන්න දුන්න ධර්මය ඒ පැත්ත හරිවවට තහවුරු කරන්න අපට හම්බෙලා තියෙනවා. සක්කාදිට්ඨිය වැඩි කරගන්න. එහෙනම් ඒ ධර්මයෙන් සිදුවෙන කෘත්‍ය වෙලා නැහැ. ඒ ධර්මයෙන් සිදුවිය යුතු කාරණා වෙලා නැහැ. අපි අර වචන ටිකක් අල්ලගෙන තවත් සක්කාය දිට්ඨිය වර්ධනය කරගත්තා. හම්බ වෙන්නට ඕනේ මොකද්ද ධර්මයේ? මම මට තේරෙන්නේ මම දන්නේ මං වැරදි කියලා. ප්‍රායෝගිකව හම්බෙන්න ඕනේ. හිතින් හිතලා නෙමෙයි. ප්‍රායෝගිකව. අයි බලමු එහෙනම් මේ ධර්මයේ ස්පර්ශය නිසා වේදනාව අපි ওই කාරණාව ගැන කතා කරලා බලමු බුද්ධ දේශනාව එක්ක අපි දන්නවා කියලා අපට හම්බ වෙයිද නැත්නම් අපට අපි දන්නේ නැති බව හම්බ වෙනවා. අපි දන්නේ නැති බව අපට හම්බ වෙනවා නම් අන්න ධර්මයේ ඉඩක් හම්බ වෙනවා. අපි දන්න බව අපට හම්බ වෙනවා නම් අපි ඒ ධර්මයෙන් තවත් සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න යනවා. බුදුරන් වහන්සේ විග්‍රහ කරලා දුන්න ධර්මයේක බැලුවොත් නුවණ තියෙන කෙනාට හම්බ වෙන්නේ අපි දන්නේ නැහැ කියලා තමයි. නුවණ නැති කෙනාට හම්බ වෙන්නේ අපි දන්නවා Taman දන්නවා කියලා Tamanට තේරෙනවා කියලා. නුවණ තියෙන කෙනාට Taman දන්නේ නැහැ කියලා හම්බ වුණාම තේරුම් ගැනීම සඳහා යෝනිසෝ මනසිකාර්යය කරනවා. අන්න යෝනිසෝ මනසිකාර්යය කරනකොට මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාර්යය කියන්නේ නිකන් හිතන එකක් නෙමෙයි. දන්න තිදේ දැන ගැනීම සඳහා යොමු වෙන එක. Tamanට අහුවෙන්නේ නැති දේ තේරුම් ගන්න හොයන එක යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න බුදුරණවහන්සේ අරුණ උදා වෙනවා වගේ කියන යෝනිසෝ මනසිකාර උත්පාදේ සම්මාදීටපත් යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කිරීම ලැබෙන්නේ දන්න දෙයක් හම්බුනහම වැරදි දෙයක් Tamanට තමන්ගේ කෝණයට නොගැලපෙන දෙයක් හම්බුනහම යෝනිසෝ මනසිකාර උත්පාදේ වෙනවා යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න හම්බ වෙනවා මොකද්ද සම්පූර්ණයෙන් Taman වැරදි කියලාම හරි වුණා ධර්මයේ. ඔන්න ඕකයි හම්බ වෙන්නට ඕනැත්තේ ධර්මය ආවහම. වෙන දෙයක් හම්බ වුණොත් එහෙනම් නැත්තම් තමන්ගේ කෝණයට ගැලපුණා නම් එයාට තවත් සක්කා දිට්ඨි වැඩිලා. ස්පර්ශය නිසා වේදනාව කියන කාරණාව තේරෙන්නේ පින්වතුනි කාටද සෝතාපන්න වීමට. නමුත් දැන් අද නම් අපට තේරෙනවා ඇයි අපට තේරෙන්නේ? අපි දන්න කෝණයට අපි දන්න දැක්මට සක්කාය දිට්ඨියත් එක්කම තමන්ගේ පැත්තෙන් අර වචන ටික ගැලපුවා. අපි බලමු මේ වචන ටික දුන්න අර්ථය කොහොමද තේරුම් ගන්නේ බුද්ධ දේශනාව එක්ක. ස්පර්ශය කියනකොට ඇසත් රූපයත් විඥානයත් එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. අපි ස්පර්ශයෙන් වේදනාව ගැන විතරක් කතා කරමු. මොකද එතනින් එහා ආයතන නිසා ස්පර්ශය කියන එකත් තව ගොඩක් ගැඹුරු කරොට්ටයක් කතා කරන්න තියෙනවා. අසරූප විඥාන එකතු වීම ස්පර්ශයයි. මේ නිසා වේදනාව චක්කු සම්පස්සජා වේදනාව කියනකොට ඇසේ ස්පර්ශයෙන් අටගත්ත වේදනාව කියලා මේකේ කුළු ගන්නලා තියෙනවා. එතකොට මේ ස්පර්ශය කතා කරනකොට අපි කවුරුත් හිතනවා නේ මට ස්පර්ශය තේරෙනවා. මම දන්නවා නේ ස්පර්ශය. ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා කියලා හිතෙනවා. මොකද ඒ සක්කාය දිට්ඨිය තව දුරටත් වර්ධනය කරගත්ත නිසා. අයි බලමු ඇත්තටම බුදුරණවහන්සේ පෙන්වපු ස්පර්ශයෙන් හටගත්ම වේදනාව නැත්නම් මේ ස්පර්ශය තේරෙනවද කියලා. දැන් අපට යම්කිසි ලෞකික සම්මාදිට්ඨියත් එක්ක පුංචි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාවද අපි දන්නවා ලෞකික සම්මාදිට්ඨිය එක්ක මේ ලෝකයේ දෙවියෙක් මැව්වා කියන එක වැරදි කියලා. අපි දන්නවා ඒ වගේම මේ ඉබේ හට ගන්නවා කියන එකත් වැරදි කියලා. අපි දන්නවා තමා කරාගෙන එකත් වැරදි කියලා. ඒ පුංචි සද්ධාවත් එක්ක. ඒ වගේම අපි දාගන්නවා මේක පාටිච්ච සමුපාදයි මේ ලෝකේ හට ගැනීම කියලා. එහෙමත් අපි දන්නවා. අපි අතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියා. හැබැයි ඊට පස්සේ එතනින් එහාට යන්නේ නැතුව මේ ලෝකේ විමුක්තිය හොයන අය ඉන්නවනේ යම් විදියකට හිතන ඒ චින්තනයට අහු වුණා. බුදුරයන් වහන්සේගේ වචන ටිකින් ලෝකේ විමුක්තිය හය විමුක්තිය හොයන අයගේ චින්තනයට අහු වුණා. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව ඉබේ කරනවා කියන එකත් අතහැරලා තමා කරනවා කියන එකත් අතහැරලා දෙවියෝ කරපු දෙයක් කියන එකත් ඊශ්වරයාගේ මැවීම කියන එකත් අතහැරලා වචනකින් පටිච්චසමුප්පාදය කියලා දාගෙන මේ ලෝකයේ අය හොයන දෙයක්. අපි දන්නවා මේ ලෝකයේ ඇති දෙයක ඇති දෙයක පටිසමුප්පන්න බවක් අපි හොයලා තියෙනවානේ. ඇති දෙයක පටිසමුප්පන්න බව කියලා කියන්නේ අපි දන්නවා මේ මිනිස්සෙක් හම්බ වෙනවා. මිනිස්සයා කියලා කියන්නේ අම්මගෙන් තාත්තගෙන් පෝෂණය වෙච්ච කෑම බීම වලින් හැදෙන මේ කුණු වෙලා යන දෙයක්. මිනිස්සයා කියන්නේ. ඊළඟට අපට මොනවාරි ගයක් හැදෙනොත් ඉමි gadol සිමෙන්ති වලින් මේ තියෙන දෙයක් තියෙන දෙයක් නෑ කියන තැනට අපට යන්න පුළුවන් අර හේතු ටික හම්බුනහම. මොකද අපට හම්බෙන්නේ හේතු ටික තියෙනකොට ඵලෙ නැති බව. හේතු නැති වුනහම ඵලය තියෙන බව අපට හම්බ වෙන්නේ. ඒක මේ ලෝකේ විග්‍රහයක්. බුදුරජාණන් වහන්සේ විග්‍රහයි නමුත් අපි ඔකට පටිසමුපාදය කියලා හිතා ගන්න. මොකද අපි කැමති වෙන සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්නේ. අන්න ඒ පටිසමුප්පාදය කියලා හිතාගෙන ඒක අර වචන ටිකත් එක ගලපනවා. ආනේ දැන් මට තේරුණා මේක. දැන් මම දන්නවා. දැන් මට කරන්න තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඇයි මේ සක්කාය දිට්ඨියත් එක්කම තව දුරටත් ලෝකයේ අය පෙන්නපු දර්ශනයට බුදුරජාණන් වහන්සේ වචන ටික ගැලපුවා. පටිසමුප්පාදයේ ආරණ්‍යය බව කලින් දේශනාවල හොඳට විග්‍රහ කරලා පෙන්නවා. දැන් අද අපි බලමු මේ ස්පර්ශයේදී අපි ඇත්තටම ස්පර්ශය බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයට අපි ස්පර්ශයේ තේරුම් ගන්නද නැද්ද කියලා. අපි මොකද්ද කරගෙන තියෙන්නේ කියලා. අපි දන්නවා පින්වතුනි ඇසත් රූපයත් විඥානයත් එකතු වීම ස්පර්ශය. කනත් ශබ්දයත් විඥානයත් එකතු වීම ස්පර්ශය. නාසයත් ගන්ධයත් විඥානයත් එකතු වීම ස්පර්ශය. දැන් මේ ඔක්කොම ප්‍රායෝගික දහමක් ඈ. හොඳට ඒක මතක තියාගන්න. දැන් අපට ඇස රූප විඥාන එකතු වීම ස්පර්ශය කියලා හම් වෙන්නේ කාගේ ඇහැ රූප විඥානයේද? මගේ ඇහැ රූප විඥාන එකතු වීම නේද අපේ ස්පර්ශය හම්බෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ එහෙම කියලා තියෙනවද? බුදුරණවහන්සේ මේ ස්පර්ශයේ ඇස රූප විඥාන එකතු වීම කියන දෙයට කුමන ප්‍රත්‍යකින් අටගත්ත දෙයක්ද? අවිජ්ජා සංකාර විඥාන නාම රූප වලින් අටගත් විග්‍රහයක් නෙපෙන්නන්නේ. දැන් අපි තේරුම් ගත්ත ඇස රූප විඥාන එකතු වීම. කාගේ හැද? මගේ හැයි බාහ්‍ය රූපය විඥානය එකතු වීමට තමයි අපි ස්පර්ශය දාගත්තේ. බුදුරන් වහන්සේ පෙන්නුවේ නම් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පත් කියන මෙන්න මේ ප්‍රත්‍යය තිබුණේ ඒ කාරණාවලට. නමුත් අපට මගේ වෙලා ඊළඟට අපි හිතන නෑ නෑ මගේ නැති අවිද්‍යාවෙන් හටගත්ත ඇහැකුයි රූපෙකුයි විඥානයකුයි එකතු වෙන ස්පර්ශය සිදුවන්නේ කියලා හිතනවා. අර එහෙම නෙමෙයි. අවිද්‍යාවෙන් සංකාර විඥාණයෙන් තියෙන ගොඩනගිච්ච හැයි රූපය විඥාන එකතු වීම තමයි ස්පර්ශය. දැන් මේ මොකද්ද කරේ? කොහෙද යන ස්පර්ශයක් මනයි ධම්මයි මනෝවිඥානය එකතු කරගෙන හිතුව එකක් නේද? අපි දැනගත්ත ස්පර්ශය තහවුරු කරගන්න මම නොවන ඇහැක් එකයි මේ ස්පර්ශය සිදුවන්නේ අවිද්‍යාවෙන් යුක්තව. හැබැයි අපි වර්තමානයේ ප්‍රායෝගිකව මොකද්ද කරේ? ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ මන ධම්ම මනෝවිඥාන එකතු වෙලා මම නොවන ඇහැකින් ස්පර්ශයක් සිදු වෙනවා කියලා ස්පර්ශයක් කරගෙන කල්පනා කරනවා. ඒක මම කරගෙනද නැද්ද? ඒක මම කරගෙන ඒ චේතන මම වෙලා අනේ අර ඇහෙන් මම නොවන චේතනාවකට අපි ලකුණු දී ගන්නවා මට දැන් මේක තේරුණා කියලා. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ අපි මම කරගෙන මට තේරෙන දෙයක් ඔස්සේ මියන්නේ. මම දන්න දෙයක් ඔස්සේ මියන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ පින්වතුනි ප්‍රායෝගිකව වර්තමානයේ දැක්මක් දර්ශනයක් මිසක් කල්පනාවක් නෙවෙයි. කල්පනාවකින් ගැළපීමක් නෙවෙයි. දැන් අපි කල්පනාවකින් ගැළපුවේ මම නොවන හැක් තියෙන්නේ කියලා. අවිද්‍යාවෙන් හටගත්ත හැක් තියෙන්නේ කියලා. කල්පනාව තුළ හටගත්ත අවිද්‍යාවෙන් යුක්ත හැක් නෙවෙයිනේ. මගේ මනසට අරමුණකින් ඒක හරි වුණානේ අපට අවිද්‍යාවෙන් යුක්ත හැක් කියලා ගත්ත අරමුණ. එතකොට ඊතර මම වෙලානේ චේතනාව සංඥාව ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ සක්කාය දිට්ඨිය බැඳිලානේ. අපි වෙන මොකද්ද එකක් කල්පනාවෙන් කරනවා. ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දිටිනිච්චාරකන්තිය කල්පනාවෙන් මොකද්ද කරනවා වර්තමානයේ අපි ප්‍රායෝගිකව සක්කාය දිට්ඨි බැඳිලා. කොච්චර මුලාවක් වෙනවද? බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ හැම වෙලෙම තමා තුලින් දකින්න තියෙන දෙයක්. තමා තුලින් දකින්නවා කියන්නේ දැක්මක්. කල්පනාවක් නෙමෙයි මේ ප්‍රායෝගික අවස්ථාවක්. දැන් දකින්න දැන් සිදුවෙන දේ සම්දිට්ඨික වූ සම්දිට්ඨික ක්‍රියාවලිය. එතකොට මේ මනාකොට දේශනා කරපු මේ ධර්මයෙන් කාලය පැනවීම ඉක්මවන තමා තුළින් මේ දකින්න තියෙනකොට මේ ධර්මයේ විසින්ම අපට කතා කරලා තියෙනව බලව කියලා දකින්න. දැන් අපි නම් අනිත් අයටනේ කියන්නේ මේක ඒව බලව කියලා මේක අඩුවක් නෑ කියලා කියන්නේ. අපට කියන්නේ තම තමන්ට මේ දහමට එන්න කියලා. නුවණ තියෙනකොට යාට ප්‍රමාණයට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රායෝගිකව දහමක් කියන එක. වර්තමානයේ. මොකද අපි අර හැම වෙලෙම ලකුණක් දී ගන්න කැමතිනේ මට තේරුණා කියලා. මට ගැළපුණා කියලා. ඒ නිසා අපි අර අන්න මෙතන මේ අපි මේ ස්පර්ශය කියලා හිතාගත්තේ මගේ නොවන ඇහැක් එක තමයි අවිද්‍යාවෙන් යුක්ත හටගත් ඇහැක්. හැබැයි අපි කල්පනාවක් නිකරේ මේ අවිද්‍යාවෙන් යුක්ත හටගත් ඇහැක් කියලා වර්තමානයේදී. සක්කාය දිට්ඨිය වර්තමානයේ සිදු වෙනවා. දහම තේරුණා කියලා හිතාගත්තා. අපි බලමු මේ හිතාගත්ත කාරණාව තුළ ඇත්තටම බුදුරණවහන්සේ වෙන ස්පර්ශයේ අර්ථයේ හම්බ වෙනවද කියලා. ස්පර්ශය කියලා කියනකොට අපි හිතමු මගේ නෝන හැක්නේ තියෙන ස්පර්ශේ. දැන් ඔබ හිතන්න මම උදාහරණයක් කියන්නම්. දැන් ඔබට කනයි ශබ්ද විඥාන එකතු වුනහම ඇහුණා මොකද්ද අනුමුදස්සි ස්වාමීන් වහන්සේ වණ කියනවා. කනයි ශබ්ද විඥාන එකතු වුනහම ඇහුණා අනුමුදස්සි ස්වාමීන් වහන්සේ බණ කියනවා. එතකොට අනුමුදස්සි ස්වාමීන් වහන්සේ බණ කියන ඇහුණ නාම රූප ටිකක් ඔබට මේ කටහඬත් එක්ක තේරුණානේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒකත් එක්කනේ විඥානය තියෙන්නේ විඥානය කියන්නේ නාම රූපෙන් හටගත්ත දෙයක් එතකොට මේ විඥාණයට හම්බ වුනේ නාම රූප ටික මේ ස්පර්ශයේ සිදු වුණාට පස්සේ මේ සිදුවෙන ස්පර්ශය කියන කාරණාවත් එක්ක හම්බෙච්ච ටික නෙමෙයි පස්සේ සිදුවෙන ඇස කන ශබ්ද විඥාන එකතු වීම. ඒතර නාම රූපයෙන් මේ විඥානේ හටගත්තේ. ඊළඟට ඔබ හිතන්න ඔබට ඔබ ළඟ තියෙන රූපයක් එක්ක පේනවා. නැත්නම් ඔබට ගෙදර කවුරු හරි කතා කරනවා ඇහෙනවා. ඒ අවස්ථාව වෙනකොට ඔබට පේනවද? පේන දේ තුලදී මේ අනුමුදස්සනස කියන කාරණාවක් ඒ කතාවේදී ඒ ඒ හඳුනාගත්ත සංඥා චේතන තියෙනවද නැණි වෙනස් වෙලා නැති වෙලා ඒක ඒ විඥානේ නැති වෙලා මොකද ඒ විඥානේ හටගත්ත නාම රූප නෙමෙයි දැන් තියෙන්නේ වෙන නාම රූප ටික එහෙනම් ඒ නාම රූපයෙන් තමයි ඒ විඥානේ හටගන්නේ අර විඥානේ දුර වෙලා එතකොට ඔන්න හිතන්න හිතන්න දැන් මේ අපි තේරුම් ගත්ත කෝණියත් එක්ක මේ කතා කරන්නේ. දැන් ඔන්න අපි තේරුම් ගත්ත කෝණය ඔක ලස්සට ගැලපෙනවා. ඔය විග්‍රහය හරි. අයිය ස්වરૂප විඥාන එකතු වෙනකොට දැන් කන ශබ්ද විඥාන එකතු වෙනකොට ඔන්න ඇහෙනවා නමුදස්වන්නස කටහඬ ඒ නාම රූප ටිකක් ඒ විඥානය වෙන තැනකට යමු වෙනකොට වෙන විඥානයක් වෙන නාම රූප ටිකක්. මොකද විඥානයේ නාම රූපය හටගන්නේ. ඒක ඒක තනි විඥානයක් නෙමෙයි බුදුරණවහන්සේ සාති භික්ෂුවට කියනවනේ. මේ විඥානේ ප්‍රතිපන්නයි. ඒකෙන් මේව හම්බ වෙන්නේ අදාළ හේතු නිසා. එතකොට දැන් ඔන්න හිතලා බලන්න ඔබට මගේ කටහඬ ඇහෙන එකත් වෙන කෙනෙක් කතා කරන ඇහෙන එකත් නැත්නම් ඇහැට පේන එකත් මේ කරුණු දෙක අතර සිදුවෙන ක්‍රියාවලියේදී කනට ඇහෙන මේ මයි කටහඬ කියන ශබ්දය තේරුම් ගත්ත විඥානය නිරුද්ධ වෙච්ච නිසා නේද වෙන විඥානයක් නේ හටගත්තේ වෙන පැත්තක් දකිනකොට වෙන දෙයක් දකිනකොට විඥානීය නිරුද්ධ වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ විඥානීය නිරුද්ධ වීම ගැන කතා කරන්නේ කොයි විදිහටද හේතු නැති තැන නේද විඥානේ නැති වෙන්නේ හේතුවෙන් නම් විඥානය හටගන්නේ හේතුතන නැතිතන විඥානය නැති වෙනවා. එහෙනම් මේ විඥානය නැති වෙන්නට හේතු නැති වෙනවා නම් හේතු මොනවද? ඒ නාම රූපේ හේතුවක් තමයි. ඒ වගේම මේකට පදනම වෙලා තියෙනවා මොකද්ද? අවිද්‍යාවත් සංකාරයත්. අවිද්‍යාව සංකාරයේ හේතු වෙලා තියෙනවා. එහෙනම් අවිද්‍යා සංඛාර දුරු වුණාම නේද විඥානි දුරු වෙන්නේ? ඊළඟ අලුත් විඥානි කියන්නේ ඊළඟ හේතුවෙන් ආය විඥානයක් හටගත්තා. ඒ අවිද්‍යා සංකාර ටික දුරු වුණා. එතකොට ඒ අවිද්‍යා සංකාර ටික දුරු වෙනවා එක අරමුණකින් තව අරමුණකට මාරු වෙනකොට. අරමුණෙන් අරමුණට මාරු වෙනකොට. එක මොහොතක විද්‍යාව ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙන විද්‍යාව හටගත්තාමනේ වෙන ක්‍රමයකින් අවිද්‍යාව දුරු වෙන්නේ මම කටහඬ අහනකොට අන්න අවිද්‍යාවෙන් හටගත්ත විඥානාම රූප වෙන කෙනෙක් කතා කරනවා ඇහෙනකොට මොකද වෙන්නේ ඒ විඥානාම රූප නිරුද්ධ වුණා එතන විද්‍යාව හට ගැනීමෙන් ඊළඟට ඇයි මේ හේතු ටික දුරු වෙන්නේ එතන අවිද්‍යාව දුරු වුණාම විද්‍යාව උපදින්න ඕනේ. ඊළඟ කටහඬ ඇහෙනකොට තව ඊළඟ දේ පේනකොට මොකද වෙලා තියෙන්නේ? ආය විද්‍යාව හට අරගෙන. ඊළඟ තව එකකට යමු වෙනකොට අන්න විද්‍යාව උපදිලා ආය පස්සේ විද්‍යාව හට අරගෙන. දැන් මේ වැඩේ කරන්න අපට සිහියක් ඕනේද? මේ විද්‍යාව උත්පාදේ කරගන්න. දැන් මේ අපි තේරුම් ගත්ත ක්‍රමයක් එක්ක මේ බලුවේ. දැන් අපි මට තේරෙනවා කියලා ගත්ත දේත් එක්ක අපට අවශ්‍යද වැඩපිළිවෙලක් කරන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ මොකද්ද? නිකන් ඔහේ බලන්න ඉන්න. මේ අරමුණු මාරු වෙනවා බලන් ඉන්නකොට අතරක නිවනක්. අද ඔවැනි දෘෂ්ටියක් කවුද කියන අය නැද්ද ඕන තරම් මේ ලෝකේ? අතරක මොහොතේ නිවන, අතරක නිවන. අපි මේ සිහියකින් බලන් හිටියාම වීරියකින් යුක්තව මේ අතර බලාගෙන හිටියාම අතර නිරෝධයක් තියෙනවා. දැන් අපටත් අපි දන්න කෝණේ දේවල් අතර නිරෝධයක් නේ අපි මේ හිතාගෙන අපට හම්බෙලා තියෙන්නේ. අපි හරියට කල්පනා කරොත්. නැත්තම් මේ ඉබේද විඥාන මාරු වෙන්නේ? හේතු නැහැ ඉබේ. විඥානේ දැන් මම කටහඬ ඇහෙනකොට අනිතොන්ට ඉබේද වෙන්නේ. පටිසමුපාදනේ මේ ඉබේ. නැත්තම් මමද මාරු කරන්නේ? මෙතනින් අතෙන්ද? මමද ඒදී කරන්නේ? එහෙනම් දෙයියොද මවන්නේ ඒක? නෑ පටිච්චසමුප්පන්නනේ. පටිච්චසමුප්පන්න නම් හේතුප්‍රත්‍යයෙන්නේ. එහෙනම් හේතු දුරු වුණාමනේ ඵල දුරු වෙන්නේ. එහෙනම් මේ විඤ්ඤාණ නැති වෙන්නේ හේතු දුරු වීමෙන්නේ. හේතු මොනවද? හේතු අවිජ්ජා සංකාරවල විද්‍යාව උපදිලානේ. අපි දැන් ස්පර්ශය කියලා හිතාගෙන හිටපු කාරණාව එක්ක කල්පනා කරලා බැලුවොත් මොකද්ද වෙලා තියෙන්නේ? අපි යන්නේ මේ ශනික නිවනක් කියලා තනක් අල්ලගෙන. එක මොහොතක තියෙනවා එක මොහොතක විද්‍යාව එක මොහොතක අවිද්‍යාව මොහොතක විද්‍යාව මොහොතක අවිද්‍යාව. හැබැයි මේ වැඩේ කරන්න අපට කිසි නුවණක් අවශ්‍ය නැහැ. අපට මේ අරමුණු මාරු වෙන දිහා අවධානයෙන් බලන් හිටියනම් මොහොත නිවනක් හම්බ වෙලා. දැන් බලන්න මේ අපේ අපේ කෝණයට බුදුරන් වහන්සේගේ ධර්මයේ ගලපන්න ගිහිල්ලා බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ ගහම්බිහිර ගැඹුරු අර්ථේ හිතන්න ඕන යෝනිසෝමනසිකාරයක් උත්පාදක කරලා අපේ පැත්ත වැරදි කියලා පෙන්වන ධර්මයක් අනේ අපි තේරෙන විදිහට අපට ගැළපෙන කෝණකින් අපි දාගන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ මේ ලෝකයේ අය පෙන්වන ලෝකයාගේට ගැළපෙන දෘෂ්ටි වලට සිංගගෙනනේ මේ දෘෂ්ටි වලට යොමු වෙන ප්‍රතිපදාවකට නම් මේ ගල්පකට තියෙන්නේ මේ ස්පර්ශය කියන එක. දැන් හොඳට හිතන්නේ ස්පර්ශයේ අපි තේරුම් ගත්ත ක්‍රමයක් එක්ක ස්පර්ශයත් එහෙම ඔහොම හිතුවොත් එහෙම මොකකටද යමු වෙන්නේ? ඒක ඉබේ වෙන්නේ. නැත්තම් තමන් කරන්නේ. නැත්තම් දෙයියම වන්නේ. නැත්තම් පටිසමුපාදය දාගත්තාම පටිසමුපාදය කියලා මොකද්ද උනේ? ෂණික නිවනක් තියෙනවා. මොහොතක නිවනක් මොහොතක නිවනක් නැහැ. අතරක නිවනක්. මේ මොහොතේ නිවන අපට ඕක පේන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ කියනවා. අපි ඕක දැක්කනම් හරි කියනවා මේ මොහොතේ නිවන. හැම මොහොතකම නිවෙනවා කියනවා. ඔන්න ඔය විග්‍රහයට යනවා ඊට පස්සේ. ඇයි අපි තේරුම් ගත්තේ කේ වැරද්ද? ඇයි මට තේරුණානේ? මොකක්ද එක? බුදුරණවහන්සේ වෙන්න පුදේ මට තේරුණා ස්පර්ශේ. මට තේරුණේ මේ සක්කාදිට්ඨියත් එක්ක ස්පර්ශය. දැන් ওই කාරණාව හොඳට හිතලා බලන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ස්පර්ශයට ඒ පෙන්නපු විග්‍රහයට කල්පනා කරලා බැලුවොත් අපට තේරිලාද නැහැ. අපි දන්නවද නැහැ. අපට ගැළපෙනවද නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයේ අපිට තේරිලත් නැහැ අපි දන්නෙත් නැහැ අපට ගැලපෙන්නෙත් නැහැ. දැන් නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? තේරුම් ගන්න ඕන කියලා හිතන්න පෙළඹෙන්නේ නැද්ද? අන්න යෝනිසෝ මනසිකාරය උත්පාදයක් කරගන්න යොමු වෙනවා. තේරුණා කියලා ලකුණක් නෙමෙයි හම්බ වුනේ. තේරෙලා නැහැ. දැනගෙන නැහැ. අන්න සෘතවාර්ය ශාවකෝ වෙනකොට ආර්ය දර්ශනීය ආර්ය ධර්මයේ ඉගෙන ගන්නකොට ප්‍රායෝගිකව පංචපාස්කන්ධයේ රූපං අත්තතෝ න සම්මනුපස්සති වේදනං අත්තතෝ න සම්මනුපස්සති වෙන්න යොමු වෙනකොට ඒ යොමු වෙන්නේ කොතනද සුතවාරිය ශාවකෝ වුණාම ධර්මය හරියට ඇහුණාම ප්‍රායෝගිකවයි නැතුව අපි මේ පංච උපාදානස්කන්ධය කියන වචන ටිකක් ඉගෙනගෙන හිතලා කල්පනා කරලා ආ දැන් ඇහින් පේනකොට එතන මම නෑ ඒ පංච උපාදානස්කන්ධේ මම නෙවෙයි මගේ නෙවෙයි අනේ ඉතින් වර්තමානයේ හටගත චේතනාව ඇහැ මම නෙවෙයි කියන පංච උපාදානස්කන්ධේ චේතනාව මම වෙලානේ කියන්නේ මේ ප්‍රායෝගික දහමක් මම නෙවෙයි බව හම්බ වෙන්නට ඕන නැත්තේ මොකකද ප්‍රායෝගිකව අන්නර ප්‍රායෝගික චේතනාව තුළ එහෙනම් මම පැත්තට වැරද්ද හම්බ වෙන්නට ඕනේ සුත්තවාරිය ශ්‍රාවකුණට ධර්මයේ හරියට අහනකොට සක්කායදිට්ඨිය කැඩෙන්නට ඕනේ යෝනිසෝ මනසිකාරයයි උත්පාදේ වෙලා අන්න මගේ පැත්තේ වැරද්ද හම්බ වෙනවා කොච්චර සියුම්ද මේ ධර්මය අවබෝධ කරගන්න එක කොච්චර තීක්ෂණ බවක් උනේද? ඔන්නෝය ස්පර්ශය අපි තේරුම් ගන්න වෙනවා. ඔය ස්පර්ශය තේරුම් ගැනීම කරා යමු වෙන්න වෙනවා. ඔය ස්පර්ශය තේරුම් ගැනීම කරා යමු වෙනට නම් අනිවාර්යයෙන්ම අපට හම්බ වෙන්නට ඕනේ. අපි මෙච්චර කාලයක් තේරුම් අරගෙන හිතාගෙන හිටපු කරුණු වැරදි කියලා. ඒක වැරදි කියලා තේරුම් ගන්න හිටපු නිසා තමයි අපට හිතන්න යමක් හම්බ වෙන්නේ. යෝනිසෝ මනසිකාරය කරන්න යමක් හම්බ වෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය කරනකොට තවදුරටත් හම්බෙන්නේ මොකද්ද? මං වැරදි කියලාමයි. මං වැරදි කියන්නේ හිතන එක නෙමෙයි. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියකට එන්න ඕනේ. මනදම මනෝවිඤ්ඤාණ එකතු වෙනකොට හටගත්ත පංචපාස්කන්ධයේ මම නෙවන බව හම්බ වෙන්නට ඕන. අර්ථ ශූන්‍ය වූ දෙයක්. පංචපාස්කන්ධ හේතුඵලයෙන් හටගත්ත දෙයක් කියලා දකිනකොට අර උදාහරණ පහක් දෙනවා බුදුරන් වහන්සේ. පෙදගොලියා දීබුබුලක් මිරිගුවක් කෙසෙල් අරටුවක් වගේ මායාවක්. ඔන්න ඔය ටික හම්බුනහම මම කියලා ගනීවිද? මම කියලා ගන්නෙ නෑ. ඒක මුලින් දකින්නට ඕනේ හේතුඵල ධමත් එක්ක. අනිත්‍ය බවත් එක්ක. ඒ දකිනකොට මම කියලා ගැනීම යෙදෙන්නේ නෑ. ඉතින් අපට මේ තේරිච්ච ස්පර්ශය මම වෙලා නික හරිනේ අපේ චේතනාවත් එක්ක ප්‍රායෝගික අවස්ථාවේ මනද මනෝවිඤ්ඤාණ එකතු වෙලා හටගත්ත දේ. හරි එක. චේතනාව සංඥාව මම වෙලා. දැන් අපට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇයි? පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්වතුනි එය දකපු තැනදී මම වැරදි කියලා හම්බෙන එකක් නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනකොට මම වැරදි බව හම්බෙන්නට ඕනේ. අපි මොකද කරන්නේ? අපි ඒක නෙමෙයි හිතන්නේ. දැන් මටනේ ගලපන්න හදන්නේ. අපි මට ගලපන්න ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද? ඉන්න මට පටිච්චසමුප්පාදේ බෙදන්න හදනවා. දැන් මේ ඇහැ හම්බුනේ කාටද? මට නේද? මගේ ඇහෙන් පස්සේ කන තියෙන්නේ. දැන් එක මොහොතක ඇහැ එක මොහොතක කන. නාසය ඊට පස්සේ තව මොහොතක නාසය. එතන මේ හයම එකට මගේ තියෙන්නේ. දැන් මට නේද ওই ටික හටගත්තේ? දැන් මේක බෙදන්න හදනවා. ඔන්න ඇහැ හටගත්තා ඊළඟට කන හටගත්තා ඊළඟට නාසය නැත්තම් ඇහෙන් ඔන්න ඊට පස්සේ තව එකකට ගියා ඊළඟ තව එකකට ගියා තමයි ඔක්කොම එකට එකට ගියාම සාස්වතයක් වෙනවා සාස්වත දෘෂ්ටියක් නේ තියෙන දෙකක් නේ මේක එහෙනම් එහෙම නෙමෙයි මේක වෙන් වශයෙන් තියෙන්නේ එතකොට ඔන්න ශ්‍රණික නිවනකට යනවා මේ බුදුරණවහන්සේ කිව්ව එකක්ද ඔහොම එකක් බුදුරණවහන්සේ කියලා නෑ එකට තියනවා කියන එකත් වැරදි. මේක වෙන්වෙන් වශයෙන් එකක් පස්සේ එකක් තියෙන. මේ ඔක්කොම මේ බෙදාගෙනනේ අපි මේ කරන්නේ. කාලයකට අයිති වෙලානේ කරන්නේ. පටිච්චසමුප්පාද දකිනකොට ඔහොම කාලයක් මේකෙන් පස්සේ මේක මේකෙන් පස්සේ මේක ඔය පැනවීම යෙදෙන්නේ නේද? ඥානත සූත්‍රයක බැලුවහම කල්පනා කරලා දිනුත්තිපස සූත්‍රයක බැලුවහම කල්පනා කරලා ධර්මයේ කරුණ වලට යොමු වෙනකොට අපි තේරුම් ගත්ත කාරණාව යෙදෙන්නේ නැහනේ. වැරදීන එක. ධර්මයට යොමු වෙන්න යොමු වෙන්න අපි තේරුම් ගත්ත අපට හම්බෙච්ච කාරණා වැරදි. අපි මොකද්ද රාමුවක් කොට කරගෙන ලස්සනට ඒක හදාගෙන අපේ හිතට ලස්සනට ගලපන්න හදනවා අර කේක් ගෙඩියක අයිසිං ගාලා වගේ අපි අපි මොකක්කෝ ලස්සන දෙයක් තේරුම් අරගෙන ඒක කොහෙදෝ ගිහිල්ලා බලන්න හදනවා මොකක්ද එකක් තේරුම් අරගෙන. ප්‍රායෝගිකව සිදුවෙන ක්‍රියාව ඔස්සේ මේ අනාත්ම භාවය නැත්නම් සක්කාදිට කැඩෙන ප්‍රතිපදාව දකින්න හදන්නේ. Taman තේරුම් ගත්ත දේ ඔස්සේ වෙන මොකද්ද කරන්න හදනවා. දැන් මේ විදිහට කල්පනා කරාම බුදුරණවහන්සේගේ ධර්මයේ පැත්තටම හරි බව ලකුණ දීක නැත්නම් ඒ සත්‍ය බව අහං නජානයි භගවා ඥාන බුදුරණවහන්සේ දන්නම නොදනිමි බුදුරණවහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා මම ශ්‍රාවකය කියලා යමුනහම ඒ ධර්මයේ එක්කම කල්පනා කරනකොට ඒ ධර්මයට යොමු වෙනකොට අපි මේ තේරුම් ගත් ඔක්කොම වැරදීනේ ආයතන දෙකේ කර තියනවා කිව්වත් වැරදි. වේගින් වශයෙන් තියනවා කිව්වත් වැරදි. ඊට පස්සේ දැන් වෙන්ගසෙන් තියෙන ලෝකෙටනේ දැන් පටිසමුපාදයක් කතා කරනකොට මේ. එතකොට මේකෙන් පස්සේ මේක වෙනවා කියවත් වැරදි. එතකොට අර බුදුරණවහන්සේගේ ධර්මයේ කරුණ වලට ගැලපෙන්නේ මගේ නෝන හැක් තියනවා කිව්වත් වැරදි. අවිද්‍යාවෙන් අටගත්ත හැක් තියනවා කිව්වත්. ඇයි ඒ ඔක්කොම හම්බ වෙලා තියෙන්නේ? මොකද මේ ප්‍රායෝගික දහමට නෙමෙයි. කල්පනාවකට. එහෙනම් මෙන්න මේක අපට හම වුණොත් එහෙම ওই විදිහේ වැරදි බව දැන් මොකද කරන්න ඕනේ? අන්න යා තේරුම් ගන්න යෝනිසෝ මානසිකාරය කරනවා. ඒක නේද ධර්මයේ ඇහිද්දි හම්බ වෙන්නට ඕනේ ඒක හම්බුනොත් නේද යා සම්මාදිට්ඨි කරා යන්නේ. නැතුව තේරුණාට නෙමෙයි. යෝනිසෝ මනසිකාරයටයි සම්මාදිට්ඨිය කරන්නේ. තේරෙන එකට නෙමෙයි. වැටුණාට නෙමෙයි. අපි අද හිතන්නේ අනේ තේරුණා නම් වැටුණා නම් මට කරන්න පුළුවන් ගිහිල්ලා. දැන් ඒ කරන්න යන්නේ කවුද? මම්මයි. ප්‍රායෝගිකත්වයේ තුර මම වැරදි බවමයි තව තවත් හම්බෙන්න තියෙන්නේ. නමුත් අපි මේක තේරුම් ගන්න මම කරන්න හදනවා. දැන් බලන්න මේ කියපු කාරණාව තේරුම් ගන්න බුදුරණවහන්සේගේ ධර්මයක අපට කොච්චර සිහියක් ඕනද අපට කොච්චර නුවණක් ඕනද අපට කොච්චර වීරියක් ඕනද හිත වික්ෂිප්ත කරගෙන මේ තේරුම් ගන්න පුළුවන්ද ඉතින් එහෙනම් මාර්ගයක් එක්ක නියමු වෙලා තියෙන්නේ ප්‍රායෝගිකව යමු වෙලා තියෙන්නේ සක්කාදිට්ඨිය කරන විදිහට එහෙනම් මේ ඇස රූප විඥාන එකතු වීම, කන ශබ්ද විඥාන එකතු වීම, නාසය ගන්ධය විඥානය, දිව රසය විඥානය, කය පහස විඥානය, මන ධම්ම විඥානය එකතු වීමෙන් ස්පර්ශයෙන් ඒ වේදනාව හටගන්නවා කියන කාරණාව තේරුම් ගන්න. අපි වර්තමානයේ ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙලා බලන්න වෙනවා. කොහොමද මේක තේරුම් ගන්න කියලා. අපි තේරුම්ගත් සියලු ක්‍රම අපේ ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුසවයෙන් ආකාර පරිතකේ දිටිනිච්ඡානකන්දේට කොටු වෙලා. දැන් මේ ওই විදිහට අපි හිතලා අපි කොටු වෙනවා ඒක ඇත්ත. නමුත් ඒක තවදුරටත් මේ කරුණු පහට ඇතුළත් වෙලායි තියෙන්නේ. අවබෝධයේ පහෙන් නෙමෙයි. තවදුරටත් මේ පහට ඇතුළත් වෙලා. තවත් හිතන්නට ඕනේ එහෙනම් තවත් අපට හම් වෙන්නට ඕනේ මොකද්ද? තමන්ගේ පැත්තේ අඩුවක් ධර්මයේ හරි බවක් මේක ඉක්ම වීම සඳහා අර ඈත් අනිත් කට්ටියන්ගේ තියෙන දෘෂ්ටිය අතහැරලා දැන් මේ වචන ටිකෙන් යන්න හදනවා ටිකක් දුරට. තාමත් හැබැයි ඒ තුලමයි. එහෙනම් තවදුරටත් හම්බෙන්න ඕනේ ඒක ඉක්මවන ප්‍රතිපදාවක්. ශ්‍රද්ධාව, රුචිය, අනුස්සවිය, ආකාර පරිවිතක් දිචිනිචරකන් තික්මවන්නට ඕන. ඉක්මවලයි මේ ස්පර්ශය කියන කාරණාව හම්බ වෙන්නේ. ස්පර්ශයෙන් වේදනාව කියන කාරණාව හම්බ වෙන්නේ. ඉක්මවන්නට ඕනේ. එහෙනම් මෙන්න මේ ස්පර්ශය නිසා වේදනාව කියන එක මේ ලෝකේ අවබෝධ කරන්නේ තේරුම් ගන්නේ සත්‍ය දකින්නේ සෝතාපන්න කෙනා බව ඔබ සූත්‍ර වල අහලා ඇති. එතනින්ම පොඩ්ඩක් හිතලා බැලුවනම් අපි සෝතාපන්න නොවි නේ අපට මේක තේරුනේ. එහෙනම් තේරුම් ගත වැරදීනේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ සෝතාපන්න කෙනාට තේරෙනවා කියලානේ. ඒ සරල කාරණාවෙන්වත් අපට ඒක හිතන්න පුළුවන්. දැන් ඊට එහා දෙයක් මම දැන් පැහැදිලි කරේ බුදුරන් වහන්සේගේ ධර්මයේ අපි හිතාගෙන ඉන්න විදිහ තියෙන වැරද්ද. ඒක එක්ක බලනකොට නම් අපි හිතාගෙන තිබු දෙය වැරදි කියලාම ධර්මයේ එක්ක කලපනකොට තේරෙනවා. ඒක වැරදි නම් මොකද්ද මේ පෙන්වපු ස්පර්ශය? එහෙනම් මේ ස්පර්ශය තේරුම් ගැනීම සඳහා මොකද්ද කරන්න හදන්නේ? අන්න යෝනිසෝ මනසිකාරය කරනවා. ඒ යෝනිසෝ මනසිකාරය කරන්න යමු වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කරන තැනදී යෝනිසෝ මනසිකාරය කරන්න යමු වෙන්නේත් තමන්ගේ තැනට ගැලපෙන්නේ නැති නිසා. ප්‍රායෝගිකව දැන් මේ බලන්න ඕනේ. සම්බන්ධතනට ගැලපෙන්නේ තේරුම් ගන්න කල්පනා කරනවා. කුමක් හරි වෙලාද ධර්මීය හරියල අන්න හරියට ධර්මය ඇහිලා සුත්තවාර්ය ශ්‍රාවකෝ වෙනවා. දැන් යොමු වෙනවා ඒක තේරුම් ගන්න. කල්පනා කරනවා. යෝනිසමනසිකාරය කරනවා. පාටිපුච්චාවිනිතා කරනවා. විචක්ෂණය කරනවා. දැන් මොකද වෙන්නේ? ඒක තේරෙන්න තේරෙන්න මොකද්ද හම්බ වෙන්නේ? අනේ මේ මම කියන එක තවදුරටත් වැරදි. හරි වෙන්නේ මොකද්ද? අර බුදුරන් වහන්සේ කියපු දේ. ඒ කෙනාට එතකොට අලුත් විග්‍රහයක් දෙන්න පුළුවන්ද? වෙන විග්‍රහයක්? වෙන විග්‍රහයක් දෙන එක වැරදි කියලා ඔබට මම ගොඩක් කාරණා ඔස්සේ පැහැදිලි කරා බුදුරණවහන්සේගේ ගුණයන් ඔස්සේ ඒක බුදුරන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රඋපස්ථායක දිනු කාරණු මේ ඔක්කොම ඔස්සේ බාහිර පදනමත් එක්කම කාරණා පැහැදිලි කර බුදුරන් වහන්සේගේ වචන කිසිදු විදියකින් වෙනස් කරලා ඉදිරිපත් තුනොත් ඒක ධර්මයේ නෙවෙයි කියලා. ඊළඟට පද ව්‍යඤ්ජන ප්‍රතිරූපක ආදී සියලු විග්‍රහ. දැන් අපි ප්‍රායෝගිකව මේක බලුවහම මේ ධර්මයේ කියලා ප්‍රායෝගිකව බලුවහම බුදුරන් වහන්සේගෙන් ඇහිච්ච දේවස් අපි මේ කල්පනා කරගෙන යනකොට මම වැරදි කියලා හම්බ වීගෙන යන තැනදී ධර්මයේ හරි කියලා හම්බ වුණාම අපට මේ ධර්මයේ තේරුම් කරවන්න යම් කිසි දෙයක් දෙනකොට විග්‍රහ කරලා දෙනකොට හරි දෙයක් නම් දෙන්නේ හම්බෙන්නේ මං වැරදි කියලා නම් මගේ අර්ථකථනය හරිද වැරදීනේ හරි මොකද්ද ධර්මයේ එහෙනම් දහම දැකපු කෙනෙකුට ප්‍රායෝගිකව බලවහම එයාට දෙන්න පුළුවන්ද ධර්මයට වෙන එකක්? දෙන්න බෑ. එයාට හම්බුනේ දහම කරා යමු වෙනකොට මම වැරදියි කියලා. මම වැරදියි කියලා හම්බ වුණා නම් බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාවට එහා ගිහිල්ලා තේරුම් ගන්න යමක් දෙන්නේ කොහොමද? මගේ අර්ථකථන යන්නේ. එක දෙන්න යමු වෙන්නේ නැහැ. යොමු දෙන්න බෑ යාට. එහෙනම් සෝතාපන්න වෙච්ච දහමට යොමු වෙච්ච කිසි කෙනෙක් වෙන අර්ථකථනයක් එයාට දෙන්න හැකියාවක් නැහැ. දෙනවා නම් දෙන්නේ මම හරි නිසා මට තේරෙන විදිහට මගේ විග්‍රහයක් දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තව දුරටත් ඒ පැත්තටම යමු වෙලා යනවා. අපට බුදුරජාණන් වහන්සේ මේ උදාහරණයක් දැන් දහම් කාරණාව ඉස්මතු කරගන්න ධර්මයේ ඉස්මතු කරගන්න මේ ස්පර්ශය තේරුම් ගන්න අපි මේ දෙන කාරණා අපි විග්‍රහ කරන පැතිවලදී අපි තව පැත්තකට ගිහිල්ලා කතා කරා ඒක ලෝකේ මූලික යමෙකුට තේරුම් ගන්න ප්‍රශ්නයක් නෑ මේක තේරුම් කරලා දෙන්න නමුත් ඒ අර අපේ කෝණයෙන් තේරුම් කළ දෙන්න හැදුවේ. බුදුරණවහන්සේ පෙන්නපු ලෝකෙන් ඈතර වෙන දෙයට නෙමෙයි. ඒකට දෙන්න පුළුවන් එකම ක්‍රමය බුදුරණවහන්සේ කියපු විදිහ විතරයි. වෙන කිසි විදිහකට බෑ. එහෙනම් බලන්න දැන් මේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා කියන කාරණාව අපි මෙච්චර කාලයක් තේරුම් අරන් තිබ්බ විදිහ කොච්චර නොගැලපෙනවද කියලා ප්‍රායෝගිකව දහමට සකාදිටිය කැඩෙන දහමට අපි අනිත් පැත්තටයි හිතියේ විරුද්ධවයි ප්‍රායෝගිකව සක්කාදිටිය කැඩෙන දහමට යමුනා නම් අපට හම්බ වෙන්නට ඕනේ නැත්තේ සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් එක වැටහීමක්මයි. ඒ වැටහීමට වෙන වචන ටිකක් නෑ දෙන්න බුදුරණවහන්සේ දුන්න ටික විතරයි. අපි මේ කොච්චර මෙහෙම කතා කරත් පින්වතුනි මේ ධර්මයේ තුල තියෙන සත්‍ය මේ ලෝකේ අවිද්‍යාවෙන් වෙසලා තණ්හාවෙන් බැඳිච්ච අයට සක්කාය දිට්ඨිය තුලම ඉන්න අයට තවදුරටත් සක්කාදිට්ඨිය තුලින් යමක් තේරුම් ගැනීමටමයි කැමැත්ත තියෙන්නේ. ඒක ස්වභාවය. එච්චරට සක්කාදිට්ඨියටම වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙච්චර කාලයක් මේ සසර ආවේ. ඒ නිසා තමයි මේ සක්කාදිට්ඨිය දුරු කරන්න තීක්ෂණ හැකියාවක් අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි මේ ධර්මය අහනකොට ඒකටම යොමු වෙච්ච ක්‍රමින් අහන්න ඕනේ. සද්ධා ජාතෝ උපසංකමත උපසංකමිත්වා පෛරපාසිත පෛරපාසිත්වා සෝතං ඕදහති ධම්මං සුනාති කන් නිමාගෙන ධම අහනවා අර්ථය කල්පනා අර්ථය කල්පනා කරන දෙයක් හම්බෙන්න එනවා මොදේ කියපු කාරණාව මොකද්ද කියලා කල්පනා කරන්න යමු වෙන්න වෙනවා යෝනිසෝමනසිකාරය කරන්න යොමු වෙන්න වෙනවා. අද පින්වතුනි අපි යෝනිසෝ මනසිකාර්ය කිරීමක් තමයි මේ දහමේ ආරම්භය කියලා හිතන්ඩ අකමැති තරමටම සක්කාය දිට්ඨිය වැඩි. මේ බුදුරණවහන්සේ පෙන්නලාම තියෙන දේ මේ අරුණ උදා වෙනවා වගේ කියලා පෙන්නලාම තියෙන දේ නමුත් අපි ඒක අකමැති හිතන්න. ප්‍රායෝගිකව ඒ දෙයට යොමු වෙන්න හරිය අකමැති. අපි හරි කැමති ප්‍රායෝගිකව යොමු වෙන්න අනේ මට ගැළපෙන විදිහක් තියෙනවනම් ඒ කියන්නේ මට දැන් මේක තේරෙනවනම් මට දැන් තේරෙන වචන ටිකක් ගැළපෙනවනම් අපි ඒකට හරිය කැමතියි. බුදුරණවහන්සේ නොකියපු දෙයක් කරන්න හරි කැමතියි. බුදුරණවහන්සේ කිව්ව දේ කරන්න කැමති නෑ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය වඩා ගන්න හරි කැමති. ඒ මටනේ තේරෙන්න ඕනෙත් මේක. මටනේ ගැළපෙන්න ඕනෙත්. මමනේ හරි වෙන්නට ඕනෙත්. හරිනවන මම හරි මම හරි වෙන්නට ඕනෙත් පංචපාස්කන්දේ. දැන් හටගත් චේතන මම වෙන්නට ඕනෙනේ. ඒකට හරි කැමති. මට තේරෙන්නේ නෑ කියලා යෝනිසමනසිකාරය උත්පාදේ කරගන්න හරිය අකමැතියි. මෙච්චර ධර්මයේ ඇහෙද්දිත් මෙච්චර ධර්මයේ තියෙද්දිත් බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ මූලික දෙයට යන්න අකමැති නම් ඇතුළතින්ම අනිත් අය ගැන කවර කතාවද එනම් සසර නිදහස් වෙනවා කියන එකේ තියෙන අමාරුව කොච්චරනම් ඇත්තද බුදුරණවහන්සේ අර අස්ලෝමයක් 100කට පළල දුන්න උදාහරණය. කොච්චර ලස්සනද ගැලපෙනවද? තම තමන් ගැන හිතලා බලන්න. අපි මේ ස්පර්ශයේ තේරුම් අරගෙන මොකද්ද කරන්න හදලා ඒකට යොමු වෙලා අනේ ඇත්තයි කියලා හිතාගෙන තමන්ටම සතුටක් දීගෙන යන්න හදන ගමන ගැන හොඳට හිතලා බලන්න. අපට මනාකොට දේශනා කරපු සුවක්කාත දහමක් නෙවෙයි අපි යොමු කරගෙන තියෙන්නේ. ප්‍රත්‍යুৎপন্ন වශයෙන් දැන් දකින සම්දිත්තික දහමකට නෙමෙයි. ඇයි අපි කල්පනා වෙන්නේ අපි මේක හොයන්නේ? මේ විතරක වලින් යන්නේ යන්නේ. තේරුණා කියලා අරගෙන විතරකයෙන් තමයි යන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. නමුත් තේරුණා කියලා ලකුණු දීගෙන නෙමෙයි. විතර්කයේ ඉක්මවන්නේ තේරුන්නේ නැහැ කියන කාරණාවක් යනකොට. තර්කයට ගෝචර නොවන දහම. කාලයේ ඉක්මවන එව බලව අපි ඒකට යන්න ඕනේ. එව බලව කියන්නේ ධර්මයට. අපි එව බලව කියන රණුන්ට කියන්නේ. එව බලව කියන්නේ කියපු දෙයට යන්න ඕනේ. බුදුරන් වහන්සේ කියපු දෙයට. ඒකට ගිහිල්ලා බලන්න ඕනේ මිසක් ඒක මෙහෙට අරගෙන අරගෙන මගේ කෝණයෙන් ගලපන්න නෙමෙයි තියෙන්නේ. දැන් අපි ස්පර්ශයේ මගේ කෝණයෙන් ගලපගත්තනේ. මෙහි පැත්තට අරගෙන ඒක ඇදලා ගත්ත මගේ පැත්තට. අරගෙන ගැලපුවා. නමුත් ධර්මයේ ගුණේ එව බලව. ඒකට ගිහිල්ලා බලන්න තියෙන්නේ. දැන් එව බලව කියන එකත් අපි හිතන්නේ ඒක මේ අනිත්‍යයන් වලයිට කියපු එකක් නේ. ඇවිල්ලා බලන්න කියලා මේක ඉගෙනගෙන. අපට හිතෙන්නේ ඒක. අපට යන්න තියෙනව බලව කියනකොට ඒ ධර්මයට. ඒව බලව කියන තැනදී අපේ වචන ටිකක් ගිල්ලවගෙන යන්න නෙමෙයි තියෙන්නේ. එතකොට අපි ඒක අරගෙනනේ බලන්නේ. ඒව බලව කියලා බලනකොට නුවණ තියෙන කෙනාට හම්බ වෙනවා තමා තුලින් දකිනකොට අනේ මේක බොරුනේ කියලා මේ අපි මෙච්චර කාලයක් මම කියලා ගත්ත කෝනේ. ඔන්න ඔය ටික ඉස්මතු වෙන්නට ඕනේ. නමුත් තෙන්ද අපි එන්න ඔකට එන්න ඒ කියන්නේ එතෙන්ද එන්න අමාරුක කරන්න කරනවට වඩා එන්න ඇයි අපි එච්චරටම සක්කාය දිට්ඨියට ගැටි සක්කාය දිට්ඨිය ගැටි වෙලා ඉන්නේ යොමු වෙලා ඉන්නේ ඒ නිසා හරියටම ඇති එහෙනම් අපට හැම වෙලෙම හම්බෙන්නට ඕනේ සක්කාය දිට්ඨිය කැඩෙන විදිහේ විග්‍රහයක් මේ ධහම තුලින්. මේ ධර්මයේ අපට ඇහුණු තැනදී යෝනිසෝ මනසිකාරය කරන්න යමක් හම්බ වෙනවා නම් ගිහින් බලන්න. ඇයි ඒව බලවන්නේ ධර්මයෙන් කියන්නේ? ධර්මයට ගිහින් බලන්න. ධර්මෙ මෙහිට ඇදලා අපේ කෝණෙන් ගලපන්න නැතුව ධර්මයට ගිහිල්ලා බලන්න අන්න යෝනිසමනසිකාරයක් යොමු වුණොත් අපට මේ ධර්මය කවදා හරි තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රායෝගිකව කඩා ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඒ සඳහා අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් අද මේ ස්පර්ශය කියන කාරණාව තේරුම් ගැනීම සඳහා ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා කියන කාරණාව තේරුම් ගැනීම සඳහායි අපි මේ කතා කරන්නට යෙදුනේ. තවදුරටත් මේ ස්පර්ශය තේරුම් ගන්න කතා කරනකොට තව ගොඩක් කාරණා කතා කරන්න තියෙනවා ආයතන තුලින් ස්පර්ශය හට ගන්නවා කියන එක වටහා ගැනීම සඳහා ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අද මේකෙන් යොමු වෙච්ච ගැටලු අපි සාකච්ඡා කරන්න යමු ප්‍රශ්න අපිට තව ඉදිරියට මේක තේරුම් ගැනීම සඳහා එතකොට තවදුරටත් අපට ප්‍රායෝගිකව මේ ධර්ම කරා යොමු වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරගන්න පුළුවන්කම ලැබේ. හොඳයි කෙරුවත් සර්ණයි ප්‍රශ්න අහන්න පුළුවන් දැන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ අපි පටිච්ච සමුප්පන්න බව දැකීමේදී උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ශබ්දයක් ඇහෙන බව දැනගත්තාම එතන හේතු බලනකොට හේතු තුනක් නිසා මේ ඵලය ඇති වෙන බවත් අවිද්‍යාව නිසා ඇති වුන සංඛාර දුක පටිච්ච සමුප්පන්න බව නොදැනීම නිසා පුද්ගලයා බිහි වෙන බවත් එතකොට ස්වාමීන් වහන්සේ අර පටිච්ච සම්පන්න භවයේදී දකින සම්පස්සජා වේදනා රූප තණ්හා ශබ්ද තණ්හා ආදී දුක සැප උපේක්ෂා බවටත් පුද්ගලයෙකු ගත්තහම නේද ස්වාමීන් වහන්සේ ඇති වෙන්නේ කාම තණ්හා භව විභව තණ්හා භවටත් එතන ස්වාමීන් වහන්සේ මේ ගන්න විදිය නිවැරදිද කියලා කරුණාකර පහදා දෙන්න පෙරවන් සරණයි. පෙරවන් සරණයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ එක්ක බලනකොට ඒ ධර්මයේ තුල කියලා දෙන්නේ ඔය විග්‍රහය ඇස රූප කියන්නේ අවිද්‍යාව පාදක කරගෙන ඇස රූප විඥානය එකතු වෙලා ස්පර්ශය සිදු වෙලා ස්පර්ශයෙන් ඒ රූප සංඥා ආදී දේ ඇති වෙනවා. ඒකත් එක්ක ඒ රූප සංඥා ආදී දේ පාදක කරගෙන කියන්නේ රූප තණ්හා ආදී ඒ ක්‍රියාකාරක සිදු වෙනවා. මහා නිදාන ආදී දේශනා තුළ පැහැදිලි කරනවා කාම්බායි භව තණ්හා කියන කාරණාව ගොඩනැගීමත් එක්ක මේ ප්‍රශ්නේ ලෝකේ හම්බ වෙන බව. එතකොට ලාභන අනත සූත්‍රයේත් පැහැදිලි කරනවා චක්කු රූප රූප සංඥා රූප සංකප්ප රූප සංපස්ස රූප සංපස්සජා වේදනා හේතු කරගෙන මේ ලෝකේ ප්‍රශ්නේ හටගන්න බව අර්බුදයේ එතකොට ලෝකයේ අර්බුදය හටගන්නේ ලැබීමත් එක්ක මේ කරුණු ගොඩනැගීමත් එක්ක ඒ කාරණාව එතන එහෙම විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට ඒ විග්‍රහය ඒ දේශනාව තුල ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි ඒක බලන්නට ඕනේ කල්පනාව ඉක්මවපු ප්‍රායෝගිකව ඒ දහම තේරුම් ගන්න. කල්පනාවකට අපි ඒක ඒ ඒ වචන ටිකේ අර්ථය හරි කියලා හම්බ වෙනවා. වචන ටිකින් පෙන්නපු. හැබැයි වචන ටික හරි වුණාම ඒ වචන ටික තේරුම් ගත්ත කාරණාව අපි ඒ කියන්නේ වචන ටික අපි තේරුම් ගත්තනේ යම් විදියකට. අපි ඒක යම් විදියකට තේරුම් ගත්ත දේ දැන් හරිද කියලා බලන්න වෙනවා. අන්න ඒක බලනකොට අපි තේරුම් ගත්ත ක්‍රමයේ තුල වැරද්දක් ඇති බව තමයි මේ ස්පර්ශය තේරුම් ගැනීම මූලිකව පෙන්වලා දුන්නේ. ස්පර්ශයෙන් එක හට ගන්නවා ඒ කාරණාව සම්පූර්ණයෙන් හරි බුදුරණවහන්සේ දුන්න කාරණාව හරි. ස්පර්ශය මොකද්ද කියන එක අපි තේරුම් ගත්තේ කොහොමද? අන්න එතෙන්ද යමු වෙලා බලන්න ඕනේ. ඒකේ කොහොමද ගැලපෙන්නේ කියලා. එතකොට අන්න අපට යෝනිසුමනසිකාරය කරන්න වෙනවා. අන්න ඒක හම්බ වෙන්නට ඕනේ. ප්‍රායෝගිකව දහම හම්බ වෙන්න. එහෙම නැතුව දැන් අපි ගැළපුණා කියලා හිතාගෙන හිටියොත් අපිට එක මේක තේරුම් ගත්ත ක්‍රමයකට ගැළපුණා කියලා හිතනකොට අපි තේරුම් ගත්ත ක්‍රමයකට වැරදීනේ. ඒ වචන ටික ඒ ටික එහෙමම හරි බුද්ධ වචනේ. ඒ විග්‍රහය ඒ විදිහට හරි බුද්ධ වචනේ. හැබැයි ඒ එකින් එක කාරණා අපි කොහොමද තේරුම් ගත්තේ කියන එක බලන්න වෙනවා. අන්න එතකොට තමයි වැරද්ද හම්බ වෙන්නේ. එකින් එක කාරණා තේරුම් ගන්නකොට. ඒකයි බුදුරණවහන්සේ මේක එකින් එක තේරුම් ගන්න වැඩ පිළිලක් පෙන්ලා දුන්නේ. ආරණ්‍යයයි බලනකොට. එකින් එක කාරණාවට යොමු වෙනකොට ප්‍රායෝගිකව දර්ශනීය එක්ක බලනකොට අර අපි තේරුම් ගත්ත විදිහේ වැරද්ද හම්බ වෙන්නටම වෙනවා. ඇත්තටම අපි තේරුම් ගත්ත විදිහේ වැරද්දක් තියෙනවා. අන්න ඒක හම්බ වුණොත් තමයි යෝනිසෝ මනසිකාර්ය උත්පාදයක් වෙන්නේ. ඒ යෝනිසෝ මනසිකාර උත්පාදයත් එක තමයි මේක නිරවුල් වෙන්නේ. දැන් අපි හිත අපි ඇත්තටම තේරුම් ගන්න හදන්නේ ඒ කියලා දුන්න දේ කොහොම හරි මට තේරුම් අරගෙන ඉන්නනේ. ඒ කියන්නේ මට තේරුණා කියලා සතුටු වෙන්නනේ. අපි කවුරුත් කැමති නැහැ මට තේරුන්නේ නැහැ කියලා සතුටු වෙන්න. ඒ කියන්නේ සතුටු වෙන්න කියන්නේ තේරුන්නේ නැහැ කියලා හම්බ වෙලා ඒකයි මාර්ගයේ මුල කියලා හිතන්න කැමති නැහැ. තේරුණා කියලා සතුටු වෙලා ඒක මොකක්ද මොකක් හරි විදිහකට තවත් ගලප ගලප ඉන්න කැමති. එතකොට එතනම ප්‍රායෝගිකව අහපව් කරන වැඩේ මම කියන කාරණාව අස්මිමානි දුර වෙන එකක් නෙමෙයි දැන් මම දන්න දෙයක් නෙමෙයි කරගෙන යන්නේ. ප්‍රතිපදාව තුළම මම දන්න දෙයක් කරගෙන යන්නේ. එතකොට එහෙනම් මම හරි වේගනම යන්නේ මම දන්න දේනේ කරගෙන යන්නේ. හැබැයි බුදුරණවහන්සේ ප්‍රායෝගික ප්‍රතිපදාවේදී නිවීම කරා යමු වෙනකොට මම කියන එක සම්පූර්ණයෙන් වැරදි කියලාමනේ හම්බ වෙන්න තියෙන්නේ. එතකොට මේ දහමෙන් කුළු ගන්නලා දුන්න අර්ථේ මූලාරම්භයේම මම වැරදි කියලා හම්බ වෙලා අවසාන වෙන්නේ සම්පූර්ණයෙන් මම වැරදි කියලා. ඒ මැනීම ඔක්කොම ඉවරුණාට පස්සේ අවසන් වෙන්නේ. පටන් ගන්නෙත් එතනින්, අවසන් වෙනෙත් එතනින්. ඇයි අර එකින් එකට ගැළපීමක් තියෙන මුලැමැදාග පිරිසිදු. දහම. සක්කාදිට්ඨිය කැඩෙන්නමයි හම්බ වෙන්නේ ප්‍රතිපදාව අස්විමානයේ දුරු වීමමයි හම්බ වෙන්නේ අවසානයේට ප්‍රතිපදාව එකක් ඍජු ඉලක්කයක් එතකොට මම එකක් තේරුම් අරගෙන තේරුම් ගත්ත දේ කරගෙන යන්නේ ඉතින් මට ගැළපෙන ටිකනේ කරගෙන යන්නේ. ප්‍රායෝගිකව මම වැරදි කියලා නෙමෙයි හම්බෙන්නේ මට ගැළපෙන ටිකක් කරගෙන යනවා. අපි දාගන්නවා මේ ධර්මයයි හරි කියලා. ධර්මයේ හරි එක ඇත්ත. ධර්මයේ තේරුම් ගත්ත ක්‍රමයේ වැරද්ද. තේරුම් ගත්ත ක්‍රමයේ මගේ පැත්තට යමු වෙලයි තියෙන්නේ. එහෙනම් අපට හැම වෙලෙම හම්බ වෙන්නට ඕනේ මේ ධර්මයේ අපි තේරුම් ගත්ත හැම එකකම වැරද්දක්. ධර්මය හරි. විග්‍රහය හරි. අපි තේරුම් ගත්තේ වෙන්වෙන් වශයෙන් මේ කාරණු හොයගෙන යනකොට අපි කොහොමද ඒක තේරුම් ගත්තේ කියන කාරණාව වැරදි කියලා අපට හම්බ වුණා නම් ඒ හම්බ වෙන දේ තුලම ප්‍රායෝගික වෙලා තියෙන්නේ මම වැරදි කියලානේ. ඒ හම්බ වෙන දේ තුලම ප්‍රායෝගික වෙලා තියෙන්නේ මොකද මම වැරදි කියලා. ඉතින් බුදුරණවහන්සේ පෙන්වන්නේ සක්කාය දිට්ඨිය කඩන්න කියලානේ. ඒ ප්‍රතිපදාවන් පෙන්වන්නේ. එහෙනම් මම වැරදි කියලා හම් වෙන්නට ඕනේ මේ ප්‍රතිපදාව තුල. ධර්මය හරි වෙනකොට. ඒකට ධර්මයට ගිහිල්ලා බලනකොට ඒහි පස්සේක මං වැරදි වෙන්නට ඕනේ හැම වෙලෙම. එහෙනම් මට තේරිච්ච දේ කොහොමවත් හරියන්නේ නැහැ නේ. මට තේරිච්ච දේ හරියන්නේ මං හරි නිසානේ. මම ඉන්න නිසානේ. ඕක ප්‍රායෝගිකව හම්බ වෙනවනේ. ප්‍රායෝගික ධමයක් මේක. මේ මේ අතීතේ හිතන එකක්වත් අනාගතේ පතන එකක්වත් නිරුද්ධ වෙච්ච දේවල් ගැන නෙවෙයි. ආපඩච්ච දේවල් ගැන නෙවෙයි. වර්තමානීය ධහම, ප්‍රතිපන්න ධහම. එතකොට දැන් අපි ඇහැ ගැන හිතනකොට, කන ගැන හිතනකොට ප්‍රතිඋප්පන්න බව හිතන මේ මානසික ක්‍රියාකාරීත්වය. ඒකටයි මේ ධහම තියෙන්නේ ප්‍රායෝගිකත්වයට. මේ ප්‍රායෝගිකත්වය තුළයි සක්කාය දිට්ඨිය කැඩෙන තියෙන්නේ. අපි ප්‍රායෝගිකත්වය තුළ සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන ඇහෙන් ඇහිච්ච කණින් පෙනිච්ච ඇහෙන් පෙනිච්ච කණින් ඇහිච්ච මේ පංච උපාදානස්කන්ධ තුල මම නන්නේ එය අනාත්මයි එතන මම කියන ක්‍රියාකාරීත්වයෙන් හිස් ඒ මොකද්ද ඇහෙන් ඇහුණ කනට ඇහුණ ඇහැට පෙනුණ කියන එක මොකද්ද? ඒක හිතනකොට ඒක නිරුද්ධ වෙලා. දැන් හිතීමයි ප්‍රත්‍යুৎපන්න. හිතිච්ච කාරණාව මම වෙලා. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. ඔබ නැවත වතාවක් මම මේ පැහැදිලි කරන්නට යෙදුන මේ දේශනාව හොඳට අහන්න අවධානයෙන් අවධානයෙන් අහලා බලන්න මොකද්ද මේ කිව්වේ කියලා මේ කියලා දුන්නේ බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය කඩනවා කියන්නේ කැඩෙනවා කියන්නේ මොකද්ද කියන එක හොඳට අහලා බලන්න. එහෙම ඇහුවොත් මේක නැවත නැවත ඇහුවොත් ඔබට තේරුම් ගන්න ලැබෙයි ඇත්තටම අපි මම දන්නවා කියලා හිතන් ඉදීමම තමයි මට ගැළපෙනවා කියලා හිතන් ඉදීමම තමයි මේ ධර්මයේ තේරෙන්නේ නැත්තේ නැත්තම් ධර්ම මාර්ගය අතහැරෙන සක්කාදිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවක් වෙන්නේ කියලා ඔබට හම්බෙයි. මම දන්න නැති බව හම්බුනොත් ප්‍රායෝගිකවම ප්‍රායෝගිකවම මම වැරදි කියලා හම්බ වෙනවනම් අන්න සක්කාය දිට්ඨිය කැඩෙන දේ. හිතලා නෙමෙයි කඩන්නේ සක්කාය දිට්ඨිය. දර්ශනයක්. ප්‍රායෝගික දෙයක්. අපි මේ හිතලා කඩන්න හදනවා. සක්කාය දිට්ඨිය. ප්‍රායෝගිකව කරන්නේ. ප්‍රායෝගික වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඒක උත්පාදේ කරන්නේ නෑ. ඒකයි මේ යෝනිසෝ මනසිකාරය උපදිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක ඉපදුනොත් අරුණයි උදා වෙන්නේ සත් සම්මාදිට්ඨියට. අද ඕකයි උපදවා ගන්න බැරි. ඇයි බැරි? එච්චරට සක්කාය දිට්ඨිය. එච්චරටම සක්කාය දිට්ඨිය. ඒ නිසා ඒක උපද්දවා ගන්න හැකියාව නැහැ. ඇයි ඒක ඇත්තේ? හරියට ධර්මය අහන්නේ. තමන්ගේ කෝණයට ගලපලා යහන්නේ. එම බලව නෙමෙයි. ඇදලා අරගෙනයි තීරුම් ගන්න හදන්නේ. තමන්ගේ පැත්තට අරගෙනයි තීරුම් ගන්න හදන්නේ. ධර්මයේ තියෙන ගුණයක් එව බලව කියන්නේ. එතෙන්ද ගිහිල්ලායි බලන්න තියෙන්නේ. මෙතෙන්ද ඇදලා අරගෙන නෙමෙයි. අපි මෙතෙන්ද ඇදලා අරගෙන මට ගලපලයි බලන්නේ. ඒක හොඳට හිතන්න. ඔය කියපු කාරණා ටික හොඳට කල්පනා කරන්න. පැත්තකට වෙලා මේ විග්‍රහ කරපු බුදුරණවහන්සේගේ ධර්මයේ තුල මේ කුළු ගන්නලා පෙන්වන මේ අර්ථය හොඳට කල්පනා කරන මොකද්ද මේ තියෙන්නේ කියලා. අන්න එතකොට මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා හම්බෙයි. එතකම් පින්වතුනි ධර්මය මොකද්ද කියලා හම්බෙන්නේ අපට වචන ටිකක් විතරයි. ඒ වචන ටික අපි දන්න දෙයට ගැළපීම. හැබැයි මේ වචන ටිකෙන් හම්බ වෙනවා නම් අපි දන්න දේ වැරදි කියලා අන්න ධර්මය හම්බෙලා. ඒ වචන ටිකෙන් අපි දන්න දෙයට ගැලපුණා නම් ධර්මය හම්බෙලා නැහැ. මේ බුදු කෙනෙකුගේ දර්ශනය අසාමාන්‍යයි. මේ ලෝකයේ තියෙන වචනම අරගෙන තමයි බුදුරණවහන්සේ මේ දර්ශනය කුළු ගන්නලා දෙන්නේ. අසාමාන්‍ය දර්ශනය. ඒක ප්‍රායෝගිකව අපි දහමක් බවට පත් කරගන්න යොමු වෙන්න ඕනේ. ඒක මේ ලෝකේ ඊටාම කලාතුරකින් කෙනෙකුට ලැබෙන භාග්යක්. එච්චරටම මේ සක්කාය දිට්ඨියට යොමු වෙන්නමයි හැමෝම උත්සාහ කරන්නේ. ඒක නිසා හොඳට මේ අහව අහපු ධර්මයේ සාවධානව යොමු කරගෙන බලන්න මොකද්ද මේ පැහැදිලි කරලා දෙන්න හැදුවේ කියලා. එහෙම වුණොත් අපට සැබෑ දහමට යොමු වෙන්න හැකියාව ලැබෙනවා. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මට මේ පොඩි ගැටලුවක් තියෙනවා ප්‍රායෝගිකව ධාතු මනසිකාර්ය කරනකොට දැන් ස්වාමින් වහන්සේ පටවි ධාතු ස්වභාවය ප්‍රමුඛ වෙලා තියෙන වස්තුවක් දිහා බලාගෙන ධාතු මනසිකාර්යය වඩනකොට හිතන්නකො පොළව දිහා බලාගෙන පොළවේ තියෙන තද බව මෙනෙහි කරනකොට මේ පඨවි ධාතු ස්වභාවය වෙනස් වෙලා ආපෝ ධාතු ස්වභාවය මතුවලා පේනවා. ඒ කියන්නේ නිකන් වතුර වගේ දැන් නිකන් තනින් තනට ඇලි ඇලි ගලන ස්වභාවයේ හිමීට තියෙන පුංචි වල බලගඩලෙක නැති වෙලා නිකන් වතුර ස්වභාවය වගේ එහෙම එහෙම එහෙම කෙනෙන්නේ ස්වාමින් වහන්සේ අර පටවි ධාතු ස්වභාවය කියලා මං හිතාගෙන ඉන්න තත්වය වැරදි කියලා අවබෝධ වීමක්ද නැත්නම් ඒ වෙලාවේ හිතේ සමාධිගත තත්වයක් ඇති වෙලා පෙනෙන දෙයක්ද කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ මට එතනින් එහාට යන්න තේරෙන්නේ නැහැ ඒකයි මේ ඇහුවේ බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පඨවි බව පොඩ්ඩක්වත් අවබෝධ වෙලා නෙවෙයි එහෙම තේරෙන්නේ. ආප බව අවබෝධ වෙලත් නෙවෙයි. පඨවි බව කියලා කියන්නේම උපාදානයෙන් හටගත්තු දෙයක්. පඨවි ඇති තැනම තමයි අපට පඨවිය කියන්නේ බොරුවක් බව හම්බ වෙන්නේ තව දෙයක් ආදේශ කරගෙන නෙවෙයි. තව දෙයක් ආදේශ වෙන්නේ අර මේ ස්පර්ශය අපි මේ තේරුම් ගන්න යනවා වගේ වැඩක් තමයි. අපි නැති තැන නෙමෙයි අපට නැතිවීමෙන් ඒ කියන්නේ ඒක නැතිවීමෙන් තව දෙයක් හම්බ වීමෙන් නෙමෙයි අවබෝධ වෙන්නේ. පටවි බව හම්බ වෙන තැනදීම පටවි හම්බ වෙන්නේ කොහොමද කියලා හම්බ වුණාම අන්න බොරුවක් බව හම්බ වෙනවා. පටවි කියන්නේ. ඔතනින් අපට සිදුවෙන්නේ හිත එකඟ වීමක් විතරයි. පටවි කියන කාරණාවටත් පටිසමුප්පාද ක්‍රියාවලියමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක පට ධාතු විග්‍රහ කරන දේශනා හැම එකම පෙන්වලා තියෙනවා උපාදානයෙන් හට ගන්න බව. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේ හේතුපත්‍ය ධර්මයේ පටිසමුප්පාද ධර්මයේ හොයාගන්න වෙනවා. මොකද ධාතු කියන විග්‍රහය වල බුදුරජාණන් වහන්සේ ට කලින් පව ඔය මක්කඩි ගෝසාලලා පකුද කච්චායනලත් මේකනත් ඉස්සරහත් තියෙන ධාතු ටිකක් මෙතනත් තියෙන ධාතු ටිකක් ධාතු ධාතු අතරින් ගියාට කුසල ලකුසල කියලා නෑ කියලා තීරුම් ගත්තා. ධාතු කියන්නේ පටිච්චසමුප්පාද දෙයක් බව තේරුම් ගැනීම බුදුරජාණන් වහන්සේ දුන්න විග්‍රහයක්. අන්න එතෙන්ද යන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පටිච්චසමුප්පාද විග්‍රහය තේරුම් ගන්න වෙනවා. එහෙම නැතුව මොන විදිහ දෙයක් කරත් ඒක තේරෙන්නේ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් විතරමයි නිවන මගක් සත්‍ය දකින මගක් ඉස්මතු කළේ. ඒ ඉස්මතු කරපු දහමට යොමු වෙන්නේ නැතිනම් මගේ ශාස්ත්‍ර කෙනෙක් වෙන්නේ නැහැ. මම එතුමගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඇයි ඒක ඒ කියපු දේ අපි දන්නේ නැත්නම් කොහොමද අපි එතුමගේ ශ්‍රාවකෙක් වෙන්නේ? එහෙනම් ඒකට පටිච්ච සමුප්පාද න්‍යාය ප්‍රායෝගික වේතන හම්බ වෙන්නට ඕනේ. එහෙනම් ඒක දැනගන්නට ඕනේ. දැනගත්ත කෙනාට විතරමයි ඒ කාරණාව වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුව ධාතු ක්‍රියාකාරීත්වය නිකං තේරුම් ගැනීමකට යොමු වීම අපට හම්බ වෙන්නේ දෘෂ්ටියක් එක්ක. පටිච්ච සමුප්පන්න බව එක්ක මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නම් බුදුරණවහන්සේ පෙන්නපු පටිච්ච සමුපාද ධර්මය තේරුම් ගැනීම අනිවාර්යමයි. ඒ ධර්මයේ තේරුම් ගත්තොත් පමණමයි ඊතර වෙන්න පුළුවන්. නැත්තම් අපි කාගේ දෙයක් අහලාද මේ කරන්නේ? කවුද අපේ ශාස්ත්‍රූරයා? මොකද ශාස්ත්‍රූරයාගේ දර්ශනය? ඒක හොයලා බලන්නට ඕනේ. අපේ ශාස්ත්‍රූරයා කියපු දේ තව කෙනෙක් කියලා කියනනම් ඒක අසමසම නෑනේ. තව කෙනෙකුට සමානයිනේ. ශාස්ත්‍රූරයාගේ විතරක් දර්ශනයක් තියෙනවා. අන්න ඒකට අපි බලන්නට ඕනේ යමු වෙලාව. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මං දකිනවා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ ධම්මං පස්ස. යමෙක් පටිච්ච සමුප්පාදේ දකිනවා නම් අන්න ඔහු ධර්මයේ දකිනවා. එහෙමනම් පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මයට අනිවාර්යෙන් යොමු වෙන්න වෙනවා. ඒකට යොමු වෙච්ච තැනදි විතරයි ඔය දර්ශනීය හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා එතන පටවි අවබෝධ වීමක් නෙවෙයි. අපේ හිත සියුම් වීමක් වෙන්න පුළුවන්, සමාධිය ඇතිවීමක් වෙන්න පුළුවන්. ඒකෙන් අරමුණ වෙනස් වෙලා වෙන දෙයක් හම්බුණා වෙන්න පුළුවන්. නමුත් අවබෝධ වෙලා නැහැ. පටවි අවබෝධ කරගන්නට නම් අනිවාර්යයෙන්ම ඔය පටිච්චසමුප්පාද ධහම අවබෝධ කරගන්න වෙනවා. ස්කන්ධ ධාතු ආයතන මේ සියලු දේවල් පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න වෙනවා. අන්න ලස්සන සූත්‍රයක් බික්කුණි සංවිත්තේ තියෙනවා. පටිච්ච සමුප්පාද බව. ස්කන්ධ ධාතු ආයතන සියල්ලක්ම අවබෝධ කරගන්නවා කියන්නේ විතර්කයක් නෙමෙයි. දැක්මක් දර්ශනයක්. කල්පනාවක් නෙමෙයි. එහෙනම් ඒකට යොමු වෙන්න නම් අපට ඒ උතුම් ධහම ඉගෙන ගන්නම වෙනවා. වෙන කිසිම ක්‍රමයකට නෑ. කාටවත් කියලා දෙන්න බෑ. කියලා දුන්න එකම එක්කිනා බුදුරණවහන්සේ විතරයි. කසේ බුදු කෙනෙකුට, රහතන් වහන්සේ නමකට, සෝතාපන්න කෙනෙකුට කාටවත් කියලා දෙන්න බෑ. කවුරු කියලා දුන්නත් කියලා දෙන්නට ඕනෙත් බුදුරණවහන්සේගේ වචනයමයි. ඒක බුදුරණවහන්සේට විතරක් තියෙන හැකියාව. සාරිපුත්තු ස්වාමීන් වහන්සේටත් නැහැ. පසේ බුදුරයන් වහන්සේටත් නැහැ. ඒ හැකියාව. පසේ බුදුරයන් වහන්සේට කියන්න විදිහක් නෑ දන්නේ නෑ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන් බුදුරයන් වහන්සේ කිව්ව දේ තියෙන නිසා. එහෙනම් අපි අන්න ඒ දේට යමු උනොත් පුළුවන්කමක් ලැබෙනවා. අපට එතනින් එහාට මාර්ගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. හොඳයි එහෙනම් තිරුවන් සරණයි. අපි එහෙනම් අවසන් කරමු. හොඳයි අද දවසේදී බුදුරජාණන් වහන්සේ යොදාළ මේ උතුම් ධර්මයක් අපි කතා කරලා ජීවිතයට වටිනා කියන පිනක් එකතු කර ගන්නට දුනා. රැස් කරගත් සියලු පින් පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. අප නමින් මිය ගිය සියලු මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ මළගිය ඇත්තන්ගේත් පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. විශේෂයෙන්ම අපවත් යෝදාල කටකුරුණ ඥානන්ද ස්වාමීන් වහන්සේට දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු දේ උපකාර වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාට අපට උපකාර කරන සියලු දෙනාට දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි